දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ අද තුන්වෙනි දවසේ අපි යොදාගත්ත සම්මත කරගත්ත කාලසටහන හැටියට මේ වෙලාවේ යෙදিলা තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක පැනවිසඳුම් වැඩපිළිවෙලකට ඉතින් සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා මම ලිඛිත ප්‍රශ්න හරහා වැඩසටහන මෙහෙවනවා. ඒ අතර වාරිදි කාට හරි සභාවට ප්‍රශ්න ගන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් ප්‍රකාශන ඉදිරිපත් කරන්න තියෙනවා නම් කරුණාකරලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒ සඳහා මේ සූදානම් කරලා තියෙන මයික් එක පාවිච්චි කරන්න. එතකොට වාර්තාගත වීම මේ හොඳ ප්‍රශස්ත මට්ටමක සිද්ධ වෙනවා. වචනෙන් කතින් කතා කරනට වැඩිය. ඒ නිසා ඒක පාවිච්චි කරන්නයි කියලා කාරණික ඉල්ලා හිටිනවා. මේමයි ලිඛිත ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සීල ශික්ෂා පමණක් නොව සමාධි ශික්ෂාවද ආරක්ෂා කළොත් තමාට ලැබෙන ආරක්ෂාව වැඩි බව ධර්ම දේශනාවලදී ආසා ඇත ගරුතර ස්වාමීන් වහන්සේ සමාධි ශික්ෂාව යනු කුමක්ද සතිය යුක්තව සමාධි ශික්ෂණය රකින්න ආකාරයත් එසේ සමාධි ශික්ෂණය ආරක්ෂා කිරීමේදී කෙනෙක් ලැබෙන ආරක්ෂාව පිළිබඳවත් කරුණු දේශනා කරන මෙන් ගෞරවපූර්වක පාද නමස්කාරයෙන් යුතුව ඉල්ලා සිටිමි මේක මම බලාපොරොත්තු වෙන්නේ අද දවසේ අපේ ධර්ම දේශනාවත් එක්ක මේකට ගොඩාක් සම්බන්ධව තොරතුරු සැපේනවා. ඒක නිසා අපි ප්‍රශ්නේ පොඩ්ඩක් අල් තියමු. අද අද පවත්වන ධර්ම දේශනාවට උඟක් වෙලාවට ඔය සම්බන්ධව තමයි අපිට දේශනාවලිය අනුව සාකච්ඡා කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ මම දෙවෙනි ප්‍රශ්නට යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වී විනාඩියකින් පමණ හුස්ම සියුම් වේගන යනවා. ඉන්පසු සම්පූර්ණ ශරීරෙම නොදැනී යන ස්වභාවයක් ඇති වේ. ටික වේලාවකින් නැවතත් හුස්ම දැනෙනවා. ආයෙත් වහාම හුස්ම නොදැනී ගොස් ශරීරෙ මොකද්ද වෙනවා ඒ කීමට නොතේරේ. නමුත් ඇතුළත පෙරලියක් පැටහෙනවා. ඊළඟට මාත් කළ යුත්තේ කුමක්දයි පැහැදිලි කර දෙමින් ඊතා ගෞරවණීය ඉල්ලා සිටිමි. මම හිතන්නේ කියවනකොට මට ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ තියෙන මේ පෙරලිය ඇතුළත තියෙන පෙරලිය හරීම අමුත්තක් ආගන්තුක දෙයක් අස්වාභාවික දෙයක් අපේක්ෂා කරපු නැති දෙයක් විදිහටයි පේන්නේ. නමුත් භාවනා කරන්නයි කියලා කියනවා මේ පෙරලිය තමයි යථාර්ථයේ. ඔය තමයි පෙන්වන්න හදන්නේ දුක්ඛ සත්‍ය කියලා. ඒ නිසා ඒක හුරු වෙනකන් ඒක Tamanට ඇඟට සිද්ධි වෙනකන් දිගටම මේ භාවනා කරන්න කියනවා. පුළුවන් තරම් ඉක්මනට හිත තැම්පත් වෙන්න ඇරලා ඒ තැම්පත් වෙච්ච හිතෙන් වෙන විදිහට කියනවා චේතනා මොකක්වත් නැති හිතෙන් ඇතුළත සිදුවෙන දේ කරන දේ නෙවෙයි කරන දේවල් සියල්ලම නතර කරලා සිදුවෙන දේ දිහා බලන ඉන්නකොට තමයි ඇත්තටම විපස්සනාව සිද්ධ වෙන්නේ. යමක් කරන තාක්කල් චේතනා තීන තාක්කල් විපස්සනාට සූදානම් වීමක් පමණයි. ඒක නිසා මේ ඒ කීමට නොතේරෙයි කියලා තියෙන එක 100%ක් තේරුම් ගන්න බෑ. නමුත් ඒකට හුරු කරන්න ඕනේ. ඒක තමයි මම යාලු කරගන්න ඕනේ දේ. ඒක තමයි මම මේ මූණට මූණ දාලා තියාගෙන ඉන්න ඕන දේ පුළුවන් නම් දවස පුරාම තියාගෙන ඉන්න ඕන දේ කියලා ඒක පිළිබඳව සාදර හැඟීමේ නැවත නැවතත් භාවනා කිරීම තමයි යෝගාවචර විසින් කළ යුත්තේ. ඉතින් ඒක මේ මේ කිව්වට වැටහෙන්නේ නැත්තේ වටහා ගන්න බැරි ඒ ස්වභාවික දේ අස්වාභාවිකයි කියලා තමයි අපිට පේන්නේ. ස්වභාවයෙන්ම චේතනා නතර කරුවට පස්සේ සිදුවෙන දේ අපිට අස්වාභාවික වගේ පේයි. ඒක හරියට කියනවා නම් මේ මුද්‍ර සෙල්ලම් කරන දුවපැන ඇවිදින බබෙක් ආදරය කරන මව ඒ දරුවා සෙල්ලම් කර කර ඉන්නවා හැදෙනවා දකින්න බොහොම කැමැතියි. ඒක ලොකු ආඩම්බරයක්. නමුත් නිදාගෙන ඉන්නවා නිදාගෙන ඒ ලටුව දඟලනවා. hina වෙනවා කතා කරනවා. එතකොට අච්චර සජීවී ගතියක් පේන්නේ නැහැ. නමුත් ඒ නිදාගෙන ඉන්නකොටත් බබාගේ දැඟලිල්ල නතර වෙන්නේ දිගටම වැඩ වගේක් යනවා. ඒ වගේ තමයි මේ බබත් අම්මත් දෙකම තමන් තමන්ට කරණ තියෙන්නේ අම්මා දරුවා නිදි කරනවා වගේ මුලින් භාවනා කරලා උපක්‍රම යොදලා පුළුවන් තරම් චේතනා නතර කරන්න. හිතලා හුස්ම ගන්නවත් එපා. අන්තිමට මෙනෙහි කරන්නෙත් නැතුව හුස්ම හොඳටම සංසිඳනකන් ඉඳලා අචේතනිකව අසංස්කාරිකව අවිඥානකව සිදුවෙන දේ නින්දට වැටෙන්න දෙන්නේ නැතුව, සැක කරන්නේ නැතුව, ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව මේ ඊට ඉස්සලා වැඩේ අරහා දියුරු කරන ලද සතිය හලහප්ප ගන්න නැතුව අර නොදැනෙන මට්ටමට සතියෙන් ගිහිල්ලා ඒ නොදැනෙන මට්ටමේ තියෙන එක තමයි මගේ හැබෑ తত্ত্বය. විකෘති නැති, කෙලෙස් නැති, නික්ලේශී හැබෑ తত্ত্বය. අන්න ඒකට මට විවෘත වෙන්න ලැබේවා මට මේක උහුරු වේවා මට මේක gedara වගේ වේවා කියලා ඒ කීමට අපහසු කර தත්වෙට හිත හුරු කරන්න තමයි අපි සද්ධාව ඇති කරගන්නේ සතිය ඇති කරගන්නේ සමාධිය ඇති කරගන්නේ ඉතින් සමාධියෙන් එක ලැබුණාට පස්සේ කාර්යසා කරන එක තමයි මේ ප්‍රශ්නෙට කෙටි උත්තරේ තියෙන්නේ මේක උද්ධාන සම්පදාව ගැන මේ ප්‍රශ්නේ කතා කරනවා ආරක්ක සම්පදාව කියලා දෙන්නවා මේ උපයා ගන්නා ලද්ද හැකිතාක් අගේ අගෙන් ආඩම්බරයෙන් යුක්තව අරසා කරන්න. අරසා කරන්නම් කරන්න තියෙන්නේ මේකට අතුල් අකුල් හෙරන්න එපා. මේකට සැක කරන්න එපා. මේක නිින්ද වට ගන්න එපා. මේක සැක මේ සද්ධාව කඩා ගන්න එපා. මේක තුලට සති ලාම්පුව කලින් පත්තු කරගත්ත සති ආලෝකය මේක තුලටත් ගෙනිය ගන්න නම් එකම ක්‍රමයයි අපිට තියෙන්නේ බොහෝ බහුලීගත කිරීම. නැවත නැවතත් ඒකට සූදානම් වෙලා අපේක්ෂාවෙන් යන්නේක තමයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මේ සිටින සියලුම අවවරුන්ගේ හිතසුව පිණිස බහුපුත්තික මාතාවගේ කතාව විස්තර කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ වැඩමුළුවේ අපි પરමාර්ථයේ පටන් ගන්න දේශනා දීලා තිනවා මේ අතුරු කතාවල් දැම්මොත් අපේ ගමනට බාධායි. ඒ නිසා මොන්නම හේතුකින්වත් ඒ ගමනේ අපේ වැඩ පිළිවෙලට අදාළ නැහැ කියලා හිතන වෙන මාතෘකා හෙලන්නේ නැහැ. භාවනා කරනකොට කරුණා කරලා කොච්චර රස වුණත් භාවනාවට යනාතේ යන්න දෙන්න මොනවත් කරන්න යන්න. කරපු ගමන් අනනවා. රුචි රුචි දේවල් කියලා කියන්නේ කාමෙමයි. ආධාවමයි. ඒ නිසා පෙතක් තියෙනවනේ. ඒ පෙත අපි කලින්ම තීන්දුව කරගත්තා. ඒක යම්. යනකොට බහුපුත්තික මාතාවත් මගදී සමහරට හම්බෙන්න ඉඩ තියෙනවා. හම්බුනොත් කතා කරගෙන යන්න. නමුත් ඒකට නෙවෙයි යන්නේ. භාවනා කරමින් සිටින විට නැවත නැවත සිත අසංවර වීම නැති කරගන්නේ කෙසේද ස්වාමින් වහන්සේ ඉතින් මේකෙදී මේ අසංවර වීම කියන එකට මට විස්තර ඕනේ. එතකොට නම් දන්නා ප්‍රමාණිකෙන් උදව් කරන්න පුළුවන්. මොකද්ද හිත අසංවර වෙන්නේ කියන එක මේ ප්‍රශ්න කරු විසින් සභාගත කරනවා නම් මම හිතනවා හොඳ මාතෘකාවක් වෙයි කියලා ධර්ම සාකච්ඡාවට. එහෙම නැත්නම් මේ භවනා කර්මයේ සිටින නැවත නැවත හිත අසංවර වීම නැති කරගන්නේ කෙසේද? කිටි උත්තර කෙටි කියන්නේ සිද්ධාන්නාසුළු උත්තර. එහෙම නැත්නම් භවනායේ ලෝකයේ උත්තර බලාපොරොත්තු වෙනවනම් මේ අසංවර වෙනවා කියන එක විස්තර කරගන්න. නැත්තම් කියන්න තියෙන්නේ කොහොමම කරගෙන යන්න කරගෙන කරගෙන යනකොට භාවනාවට යොදන කාලය වැඩි වෙලා භාවනාවට නොයොදන කාලය අඩු වෙච්ච දවසට වැඩි වැඩියෙන් භාවනා කරන්න කරන්න අසංවර තත්ත්ව අඩු වෙනවා. නමුත් ඊට වැඩිය මේ අසංගර වෙන්නේ මෙහෙමයි කියලා කාරණා දැනගන්න පුළුවන් නම් අපිට සමහර විටක පොත්පත්වල සඳහන් කරලා තියෙන අත්දකපු අත්දැකීම් එකතු කරන්න පුළුවන් වෙයි. ඒක සඳහා මට මේ ප්‍රශ්න කරුගෙන් දැනගන්න ඕනේ මොකද්ද මේ අසංගතවීම කියන එක අත්දැකීම් වලට බරව පොඩ්ඩක් විස්තර කරන්න කියලා. මම ඒකට උත්තර නැති නිසා මම ඊගා ප්‍රශ්නට යනවා. භාවනා කරන විට විවිධ හැඟීම් දැනීම් ඇති බව දැනේ. සමහර දැනීම් ඉබේම සිදුවේ. උදාහරණ ආනාපාන සති භාවනායි ඉදී සිටින මට කම්බුලේ දඟලන ස්වරූපයක් දැනේ. එකවරකට එක හිතවිල්ලක් පමණක් එන බව ඔබ වහන්සේ දේශනා කරන ලදී. පෙරකී දැනීමට මෙම ධර්මතා යෙදවිය හැකිද නැතිනම් කෙසේ යෙදවිය හැකිද මේකෙදී මේ ප්‍රකාශ අනුව බැලුවොත් භාවනා කරන විට විවිධ හැඟීම් දැනීම් ඇති බව දැනේ. ඇත්තනම් භාවනා නොකරන විටත් ওই හැඟීම් දැනීම් ඔහොමම තමයි. ඒකේ ආ ඒකේ අඩුවක් ඇත්තේ නැහැ. මොකද භාවනා කරන අය ගැන උනන්දු නැහැ. පොත් ලැබීමක් කරන්නේ නැහැ, දන්නේ නැහැ. භාවනා කරනකොට තේරෙනවා විවිධ හැඟීම් දැනීම් ඇති බව දැනේ. සමහර දැනීම් ඉබේම සිදුවේ. ඒ කියන්නේ හිතලා යොමු කරලා මානසිකාර යොදවලා ලබා ගන්න දැනීම්නුත් තියෙනවා. කර්මානුරූපව පුච්චර්චකම් වල හැටියට පෞරුෂත්වයේ හැටියට අරමුණේ ප්‍රකටතාවය අනුව හිතට එන දැනීම්නුත් තියෙනවා. එතකොට ආනාපාන සතිය බලාගෙන ඉන්නකොට උදාහරණයක් වශයෙන් කම්බුලේ මේ මස් පිදු නටන ගතිය දැනෙනවා. එකවරකට එක හිතවිල්ලක් පමණක් එන බව වහන්සේ දේශනා කරන ලදී. පෙරකී දැනීමට මෙම ධර්මතාවය යෙදවිය හැකිද? හැකිනම් කෙසේද? කෙසේ යෙදවිය හැකිද? එකවරකට එක හිතවිල්ලක් පමණක් එන බව මම උනන්දු කිරුවේ නෑ කියන්නේ මම උත්සාහ කළේ විඥානය කියලා අපි ගන්න හිත නැත්නම් මනස එකවරකට යාට අරමුණු කරන්න පුළුවන් එකයි. ඒක හිතවිලි පැත්තට වැළුවොත් නම් එකවරකට ඒක හිතවිල්ලයි කියලා ගන්න පුළුවන්. නමුත් ඊට වැඩි ටිකක් පළල් මේ විෂය හිතට රූපයක් බලනවා නම් ඒ වෙලාවේ සද්දයක් අහන්න බෑ. ගන්ධක් රස පහසක් විඳින්න බෑ. මොකද ඒක 100%ක්ම රූපේ බැලීමේ යෙදී සිටනවා. බලන හිතක් වඩටපත් වුනොත් ඒ හිතට අහන්න බෑ. ඒ හිතට අහන හිතක් වඩටපත් වෙන්න බෑ. ඒ නිසා ආනාපාන සති භාවනා කරනකොට කම්බුලේ දඟලන ස්වභාවය දැනෙනකොට ඒ කම්බුලේ දඟලන ස්වરૂපය නොදැරිය හැකි මට්ටමට බලවත් වුණොත් ආනපනේ තලාව බාගෙන ආනපනේ දැක ගන්න බැරි වෙන විදිහට කම්බුලේ දැකීමේ ස්වરૂපය ඇති වෙනවා. ආනපනේ හොඳට දෙන්නේදී කම්බුලේ දැනීම ලාවට යාන්තමට ඈතින් සිද්ධ වෙනවනම් ආසන්නයේ ප්‍රකටව ආනපනේ දැන්න ගමන් පසුපස්සේ ආනපනට පිටිපස්සේ සද්දත් ඇහෙනවා, දඟලිලිත් දැනෙනවා, හිචිලිත් වෙනවා වගේ පේන්න පුළුවන් නිකන් ත්‍රිමාන රූපයක වගේ ඒක දැනගන්න පුළුවන්. නමුත් හිතේ මානසිකාර්ය නැත්නම් හිත යොදවන අරමුණ ආනාපානය වුණොත් ඒ වෙලාවේදී කම්බුල දැනීම සිදු වෙන්නේ නැහැ. කම්බුල දැනීම අරමුණ වුණොත් ආනාපාන සිදු වෙන්නේ ඒවා බොහෝම ළඟ ළඟ මේ යහුසුලව සිදු වෙන නිසා අසත්‍යමත් හිතට නුපුහුණු හිතට දෙකම එකවර සිදු වෙනවා වාගේ දැනෙන්න ඉඩ තියෙනවා. නමුත් චිත්ත ධර්මයට ඇටි හැටියට දෙකක් එකවර වෙන්නේ හිතට අරමුණු වෙන්න තියෙන එකයි ඒ සඳහා ගොඩාක් සතිය දිනු කරවට පස්සේ තමයි Tamanට මේක මේ අහලා දැනගත්ත දේ අත්දැක ගන්න පුළුවන් වෙන නිසා මේ ප්‍රශ්නේදී උත්තරයක් වශයෙන් කියන්න තියෙන්නේ ඒ කම්බුලේ දැඟලිලි ස්වභාවය බාධක මට්ටමට නොදැරිය හැකි මට්ටමට නොයවසේ හැකි මට්ටමට තියෙනවා නම් කම්බුලේ දැනීම බලන්න. නමුත් ඒක තියෙනවා විතරයි ආනාපාන සතිය හොඳට ප්‍රකටව පේනවා නම් තමන් ආනාපාන මුල් තැනදීලා තමයි කරන්නේ. ආනාපාන ඉස්සර කරගෙන ප්‍රකට කරගෙන යනවා. එතකොට පසුබිමෙන් කම්මුලි දැනීම තියෙන ඉඩ තියෙනවා. ඒකෙන් ආනාපානෙ කැඩෙන්නේ කැඩුනත් අන කම්බුල දැනුමට ඇවිල්ලා කැඩිටත් ආයසරක් ආනාපානට ගිහිල්ලා අර තිබුණු මට්ටමටම කරගෙන යනවනම් මේ දැඟලිල්ලෙන් එච්චර හානියක් වෙලා නැහැ කෙලෙසයක් වෙලා නැහැ ඒක ඒක නිසා වැඩි විශ්වාසකින් හොඳ සතියකින් යුක්තව වාහන ගොඩක් තියෙන පාරක අප්ප ගන්න නැතුව වාහනේ හසුරුවන කෙනෙක් වගේ ආනාපානයත් එක්ක තියෙන සම්බන්ධතාවය දිගට පවත්වන එක සතිය දිනු කරන්න හොඳ උපමානයක් උපකරණයක් ඒ විදිහටයි කරන්න තියෙන්නේ. හැබැයි එකවරකට එකයි හිත පාවිච්චි කරන්නේ කියන එක මුල සිට අග දක්වාම මූල ධර්ම වශයෙන් බැලුවත් ප්‍රත්‍යක්ෂ වශයෙන් බැලුවත් ඒක චිත්ත නියාම ධර්මයක් බව ප්‍රකාශ කරන්න මම කැමති මේ වෙලාවේ. ආ ලිඛිත ප්‍රශ්න වලට නම් අපි කාලය අරන් තියෙන විනාඩි 15ක් විතර වගේ ආ වෙන කාටරි වෙන අවස්ථානුකූලව වෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා අපි යොදාගත්ත කාලය තව ඉතුරු තියෙනවා. විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට මේක සක්මන් කරලා සක්මන සඳහා කාලය අරගෙන අපිට පුළුවන් දෙකට විතර වෙනකොට මේ නැවත ඒක ඉස්සලා ඕනනම් දෙකේ ඉඳලා තුන වෙනකම් පරියන්කයක් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ විඥාණය භවෙන් භවයට ගමන් කරනවාද කියලා දැනගන්න මට කැමතියි. මොකද ඒක ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ බණකට කියුණා. බුදුහාමුදුරන්ගේ කාලේ භික්ෂුන් වහන්සේ නමක් තරයේම විශ්වාස කරන විඥාණය භවෙන් භවයට ගමන් කරනවා කියලා. ඒතර අනික් ස්වාමීන් වහන්සේලා කියනවා එහෙම වෙන්නේ නැහැ කියලා. මේ භික්ෂුන් වහන්සේව බුදුහාමුදුරන් ළඟට එක් කරගෙන යනවා. ඊට පස්සේ බුදුහාමුදුරෝ කියනවා මේ මම හිතන්නේ ඒක සාති සූත්‍රයේද සාති භික්ෂුන් වහන්සේද කියලා මට හරියටම මතක නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ මේ විඥානය කියන එක ආයතනයකින් ආයතනයකටවත් ගමන් කරන්නේ නැහැ කියලා මම දේශනා කරලා තියෙනකොට කොහොමද කියලා අහනවා භවෙන් භවයටම විඥානය ගමන් කරනවා කියලා කියලා තියෙනවා. ඒකන බුදුහාමුදුරුවෝ කියන එහෙන් භවෙන් භවයට විඥානය ගමන් කරන්නේ නැහැ කියලා ඒ භික්ෂුන් වහන්සේට නිවැරදි කරනවා කියලා ඒ ස්වාමින් වහන්සේ බණේදී දේශනා කරා. ඉතින් මට පොඩ්ඩක් ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙනවා නම් බොහොම ඒ කියන්නේ හුඟක් වෙලාවට අර ඒ සාති භික්ෂුවගේ මිත්‍යා දෘෂ්ටියට හේතුනේ විඥානයේ නিত্য සුඛ සුභ ඒකාකාර දෙකක් දෙයක් කියලා හිතාගෙන ඒ විඥානයේ මේ ආත්මින් ඊයා ඒ ආත්මෙන් නැත්නම් මේ පැය ඊගා පැයට මේ විනාඩියෙන් ඊගා විනාඩියට යන්න පුළුවන් කියලා. ඒ ਸਰවඥාන්සේ දේශනා කරන්නේ විඥානයේ එහෙම ස්ථිරව පවතින දෙයක් නෙවෙයි ප්‍රත්‍යසමප්පන්නව ඒ ඒ වෙලාවේ හට ගන්න දෙයක්. ඒ වෙලාවේ හට ගන්න දෙයක් නිසා එතන ඇති වෙච්ච දේ එතන බිඳිලා යනවා. නමුත් ඒ ප්‍රවාහයේ තියෙනවා. ඉතින් ඒක නිසා අරමුණකින් අරමුණකට හෝ ආයතනකින් ආයතනයට යන තරංගත් එකම විඥානයක් මේකේ නැහැ. නිකන් ගලන ගඟක් වගේ දිගට යනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉටිපන්දමක තිබුණ ආලෝකය කඩදාසි කැලලකට අරගෙන කඩදාසි කැලලකින් ගිහිලා ලිපපත්තු කරනකොට ඒ ඊටිපන්දි මේ තිබුණ ගින්දරමද මේ කඩදාසියට ආවේ කඩදාසියෙන් ගිහින් ඒ ලිපට ගියේ ඒ ගින්දරමද කියලා බැලුවොත් ඒක ධර්මතාවයක් නම් ගමන් කරලා තියෙනවා නමුත් ඒ ඊටිපන්දමේ ඊටි වලින් දැවෙමින් තිබුණ ගින්න කඩදාසියේ කඩදාසියේ දැවෙමින් ගිහිල්ලා ලිපේ තියෙන දර දැවෙන තත්ත්වයටපත් වෙච්චාම ගින්දරට උදා උදව් කරන ඉන්ධනේ වෙනස් වෙනවනේ ඒ නිසා පළවෙනි එක ඊටිපන්දම් ගින්නක් දෙක කඩදාසි ගින්නක් තුන දරගින්න. ඒකට අපිට කියනොද එකම ගින්දර කියලා කියනොද නැද්ද කියන එකේ ප්‍රශ්න තියෙනවා. ඒ ගින්දරමද මේ ගියේ එහෙම නැත්නම් වෙන ගින්දරක්ද මේ ගියේ කියලා. නිතර නිතර වෙනස් වෙන දෙයක් නම් ඒ ධර්මතාවයක් තියෙනවා නමුත් අර ගින්දරම නෙවෙයි ඒක ඉටිබන්දන් ගින්දරක්. ඊට පස්සේ කඩදාසිතාවේ කඩදාසි ගින්දරක් ඊට පස්සේ ලිපට යනකොට ඒක දරගින්නක් වෙනවා. ඒ වගේ මේ විඥානයේ ඒ ඒ වෙලාවේදී ශීඝ්‍රයෙන් වෙනස් වෙන හැටි දන්නේ නැතුව මේක ස්ථිරවම නිතර පවතින දෙයක්. මේක නিত্য සුඛ සුබ ආත්ම වශයෙන් ගත්තොත් තමයි මේ ආත්මෙල යාත්මට යනවා කියලා කියන්නේ. ඒකත් ඒ ඔක්කොටම මුල් වෙන විඥානයත් එතන එතන ඇති වෙන දෙයක් බවයි සරුවචනාංශගේ ප්‍රකාශනය. ඒ නිසා විඥාණයට කාලය සහ දේශය කියන උපමාන දෙක නැහැ. විඥානේ ස්ථිරයි කියලා කියනකොට තමයි මේ විඥානගේ කාලේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මං හිටියා. මම දකුණේ ඉඳලා උතුරට ගියා. ආදි වශයෙන් ඔක්කොම එන්නේ විඥානේ ස්ථිර භාවයක් මවාගත්තොත් විතරයි. විඥානේ කියන ධර්මයට කාලය සහ දේශේ විඥානේ කාලයට සහ දේශයට බලංගු නැහැ. විඥානයට අහු වෙන්නේ නැහැ නමුත් මේ විඥානේ තියෙන මනුස්සයා මේ විඥානේ මගේ එක ස්ථිර එකක් කියලා මේක ස්ත්‍රී විඥානය මේක පුරුෂ විඥානය මේක දැනුම් විඥානය මේක මෝඩ විඥානය කියලා මේක අල්ලගත්තට පස්සේ ඒ ඒ අල්ලා ගැනීමත් එක්ක විඥානයේ කාලයට සහ දේශයට අහු වෙන්න පටන් ගන්නවා. අහු වෙච්ච වෙලාව ඉඳලා සංසාරයට බැඳෙනවා නඩ නඩු දඩ ලෙඩ කරදර දුක් ඉන්න පටන් ගන්නවා. විඥානේ ප්‍රකෘති පිරිසුදු අවස්ථාව ඒ කාලයට අහු වෙන්නේ නැහැ. ඒක නිසා භවෙන් භවයට යන්න තියා ඒ චිත්තක්ෂණයක් ඉපදිලා චිත්තක්ෂණේ නැතිලා යනවා කියන එක ක්ෂණ භංගුර කියන වචනේ මේකට පාවිච්චි වෙන්නේ. ඒ ක්ෂණ බංගුර කියන වචනේ ਸਰවඥාසේ පාවිච්චි කරපු එකක් නෙවෙයි. ਸਰවඥාසේ පස්සේ මේ විස්තර කිරීම සඳහා දැන් මේ මොකද්ද මේ ඔය ෆෑන් එක කරකවන විදුලිය අල්ලගෙන ස්ථිර තැනක තියලා බලන්න පුළුවන් කන්නේ ඒක ප්‍රවාහයක් නේ. කරන්ට් එක කියලා කියන්නේ. ඒ කරන්ට් එක යෑම හරහා කටයුතු කරාට මේ කරන්ට් එක කාට හරි සිරි සිරි බෑග් එකකට දාලා අරගෙන යන්නවක්වත් හොරකම් කරන්නවත් බෑ. කරන්න හොරකම් කරන වෙන විදියකට නමුත් එහෙම කැටි කරලා වෙන් කරලා ගන්න දෙයක් ඕකේ නැහැ. ඕකේ දෙන්නේ දිගට යන ප්‍රවාහයක්. ඉතින් ඒ නිසා මේ පෑන් එක කරගෙන විදුලියමද අර පෑන් එක කරගෙන කියලා ඇහුවොත් ඔව් කියන්නත් වෙනවා නැහැ කියන්නත් වෙනවා. දෙකම විදුලි බල මණ්ඩලයේ විදුලිය තමයි. නමුත් මේ ෆෑන් එකට යන විදුලියට අරකට යන්න බෑ. ආන වගේ කතාවක් තියෙන නිසා සාති භික්ෂුවගේ මූලධර්ම මේ වශයෙන් මේ විඥානීය ස්ථිරයි විඥානයේ දිගට පවතිනවා සුඛයි සුබයි කියන පදනමේ තමයි මේ මුළු ලෝකෙම පිටලා තියෙන්නේ. ඉතින් ඒක එවැනි බරපතල වැරදි අදහස් රාශියක ඉන්න කෙනාට අඩු ගානේ මේ ලෝකේ දැක ගන්න උදව් වෙන විඥාණයවත් ස්ථිර නිට්ටය සුඛ සුබ දෙයක් නෙමෙයි. ඒක එතන එතන එතන එතන මතුවෙන දෙයක් කියලා තේරුම් ගන්නවා කියන එක ඔය හිතන තරම් ලේසි නෑ. ඒකට ලොකු සෙල්ලක්කාරකමක් ඕනේ. ඒකට ලොකු රැඩිකල් වාදී විදිහට බලන්න ඕනේ. විප්ලවීය ස්වරූපෙට මේක දිහා බලන්න ලොකු සීලයක් ඕනේ, ලොකු සද්ධාාවක් ඕනේ, ලොකු සතියක් ඕනේ, ලොකු සමාධියක් ඕනේ, ලොකු පුරුද්දක් ඕනේ, ලොකු ලෑස්තුවට යන්න ඕනේ. ගිල්ල බැලුවොත් ඒක ද්වයන් සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරනවා විඥානයත් පහළ වෙන්නේ ඇහැට රූපේ ගැටීම කියන දෙක වුණොත් විතරයි. කනට ශබ්දේ ගැටීම නම් වූ ප්‍රත්‍ය ධර්ම ඇතිකොට විඥානය පහළ වෙනවා. ඒ නැත්තම් විඥානයක් එන්න බෑ. ඒක නිසා ඒක නිකන් ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් වගේ ඔය ඉලෙක්ට්‍රික් කරන්ට් ගැන න්‍යාය හදලා තියෙනවා ගොඩක් වැඩ ගන්නවා නෝ එක එකම යකෙක්වත් මේ වෙනකන් දැකලා නැහැ ඔබ විදුලි විදුලි බලය කියන එක කවුරුවත් දැකලා නෙමෙයි කතා කරන්නේ කොච්චර තකතිරුද කියනවනම් ලෝක විද්‍යාඥයෝ සේරම විදුලිය යන්නේ ධන අග්‍රේ ඉඳලා ඍණ අග්‍රයට කියලා ඉගෙනුවා කාලයක්. ඊපස්සේ එක මිනිසෙක් විතරක් අර කැතෝඩේ හිලක් හදවුවට පස්සේ මේ අක්ෂර දැක්කා එළිය දුවන්නේ ඍණ පැත්තෙල්ලා ධන පැත්තට කියලා. එතකොට තමයි දණ්ඩ පටන් ගත්තේ විද්‍යාඥයන්. ඊපස්සේ ලෝකේ විද්‍යාඥයෝ ඔක්කොම එකතු වෙලා සම්මත නැතිලා කිව්වා ඍණ පැත්තේ ඉඳලා ධන පැත්තටයි යන්නේ කියලා. ඉතින් දැන් අපි කියනවා ඍණ පැත්තේ ඉඳලා ධන පැත්තට යනවා කියලා. දැන් ඉන්නේ ඇත්තද පුරුදු කියලා කවුද දන්නේ? තාම එක්කෙනෙක්වත් විදුලිය දැකලවත් අතගාලා මැරිච්ච කට්ටිය නම් ඉන්නවා අත්දකපු කට්ටිය නේ. සම්පූර්ණ මනෝ විකාරකම අපේ ඉස්කෝලේ යන කාලේ කාබනික රසායන විද්‍යාව උගන්වනකොට ඉතින් අලුත්ම යුනිවර්සිටි එකේ පාස් අවුට් වෙච්ච ගමන් අපේ වචන කියන ලස්සන මැඩම් කෙනෙක් ආවා. මමත් හරි දක්ෂයි රස කාබනික රසායන විද්‍යාව. ඉතින් හැමදාම මොනවද මීතේන් එතනින් ගියාම ඔය මට මතක නෑ දැන් නම් මතක නෑ ගොඩක් අමතක වෙලා. ඉතින් ඒ වලලු වලට දාලා ලස්සන සමීකරණ හදනවා. ඉතින් මම මම දැන් හිතේ ඇඳිලම තියෙන බෙන්සීන් කියලා කියන්නේ මේ වෙසක් කුඩක් වගේ එකක්. ඉතින් ලැබ් එකට ගිහිල්ලා වතුර වතුර බෝතලයක දාලා වතුර මේක තමයි බෙන්සින් කිව්වා. අර කළු ලෑල්ලේ අඳින වෙසක් කූඩුව නෑ වතුර වෙන්නේ මට. ඊට පස්සේ මං කෝ මට දැන් නම් අප්සෙට් මට දැන් මම හැමදාම සමීකරණ ඇඳලා වෙසක් කූඩුව ඇඳලා කාබන් නයිට්‍රජන් දාලා අන්තිම දැන් මේ වතුරේ මොකුත් නැහැ කියලා. බෙන්සින් කියන්නේ වතුර තමයි ඒක. කළු ලෑල්ල ඉගෙන ගන්නකොට ඒක හිතාගන්නේ චිත්‍රේ අර වෙසක් කුඩු හැඩයට අඳින චිත්‍රය. ඒකත් වෙලා තියෙන්නේ බෙන්සින් චිත්‍රය හදාගන්න බැරි වෙනකොට ඒ විද්‍යාඥයා සමීකරණේ ලියදියා හිනේ හිත හිත නිදාගෙන තියෙනවා. නිදාගෙනකොට යාට වෙන්නවලු නයි යනවා වගේ. එක නයි ගිහලා උගෙම වලිගය හපාගත්තා. එතෙන්දිලි හිතුනේ වෙන්චින්නේ නම් චක්‍රයක් තියෙන දිග රේඛාවක් නෙමෙයි කියලා මිනිහල් නොබෙල් ප්‍රයිස් හම්බ වෙලා බෙන්චින් පිළිබඳ ලොකු විද්‍යාඥයෙක් වුණා. ඌට හීනෙන් බය වෙච්ච එකකට තමයි ඒ විද්‍යාව කියන්නේ. යනක හීතෙන් බය වෙලා තිනවා ණයෙක් දැකලා ඌව වලිගය අල්ල ගන්න. ඊට පහුවෙන්ද බලනකොට ඌ ජීනියස් කෙනෙක්. මම මතක නැහැ විද්‍යාඥයෙක් නම හොඳ නැහැ එහෙම වැදගත්ුන්ට අරුමු කියලා කතා කරන්නේ. මම වගේ හැටි එහෙමයි. ඉතින් ඒක නිසා ඔය විඥානය කියලා අපි හිතාන විදියට මේ ස්ථිරව නිකන් දෙකේ දෙකේ පොල්ලක් වගේ එකක් වගේ කියලා හිතාන විදියට එහෙම ගන්න නැහැ. ඒක එතන එතන මතුවේ යන්නේ එක. ඉතින් කොහෙද මේ අර මුස්ලිම් මිනිසෙක් ඇවිල්ලා තාමකල ආනන්දසිරි හම්සෝගාවට එයා කියලා තිනවා දැන් ඕගොල්ලන්ගේ ආගමේ ඒක තමයි ඒක මෙරුණට පස්සේ යනවා කියනවා කොහොමද ඒක වෙනවා අපට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් දෙමළ කිව්වල මුස්ලිම් මිනිස්සු බොහොම හොඳ මිනිස්සයා. ඊට පස්සේ කිව්වල තම්බිට තේරෙන්නේ නැහැ මට ඒක තේරෙනවා. තම්බිගේ වයස කීයද කියලා කිව්වා. ආ මට 70 තමයි වෙනවා. තම්බිට 60 මතකද කියලා කිව්වා. 50 40 ඒ 40 ඉඳලා 50ට යනකොට එක නම දාවේ දෙන්නා දාවේ. 40 හිට මිනිහට 50ට ආවේ. 50 මිනිහද මේ 60 ඉන්නේ. අපිට නෑ කියන්නත් බෑ. ඕක කියන්නත් බෑනේ. මොකද 30 40 ඉන්නකොට හොඳට අඳින්න කන්න බොන්න හිතෙනවා. දැන් 60 වෙනකොට ඉව නෑනේ. ආ ඕක තමයි වෙලා තියෙන්නේ. වැඩලා ගියත් ඔච්චරම තමයි. ඔක මේ ඉන්නකමුත් වෙනස් වෙවි යනවනම්. නමුත් ඒකම ප්‍රවාහයකුත් තියෙනවා අත්දැකීම් මණ්ඩලයකුත් තියෙනවා දිගට ඒක මූලට ගැට ගන්නවා වගේ. නමුත් ඒ අත්දැකීම් එකට එක වෙනස්. ඉතින් මරණයට පස්සෙත් ඔච්චරම තමයි. ඉන්නකම් භවයට භවයෙන් යන හැටි තේරෙනවා. මරණයට පස්සේ භවයෙන් භවයට ඕනේ ඉන්නකම් භවයෙන් භවයට යන හැටි අල්ලන්න පුළුවන්. ප්‍රස්වාසයක් ඉවර වෙලා ආස්වාසයක් පටන් ගන්නකොට ආස්වාස් ප්‍රස්වාස භවයේ ඉඳලා ආස්වාස භවයට යනකොටත් ওই අතරමැද එක මිනිහද නැද්ද? එකම විඥානයද නැද්ද කියලා බලතේ. එකම විඥානයයි කියලා හිතන එකනා කැමති වෙන්නේ ප්‍රසවාසයේ 100%ක් ඉවර වෙලා ආශ්වාසය පටන් ගන්නවා කියන්නේ. එයා හිතන්නේ මේ ආශ්වාසය දිගට යනවා ප්‍රසවාසයට කියලා. කිසිසේත්ම නෑ 100%ක් ප්‍රසවාසය ඉවරලා තමයි ආශ්වාසය පටන් ගන්නෙ. ඒ දෙක මැද විශාල මේ හිස්තනක් තියෙනවා. ඒ හිස්තන අපි බයයි. අපි ඒ ස්තන හිතින් අල්ලගෙන හිතින් තණ්හාවේ මේ දෙක ගැටලනවා. ඒකට කියනවා භවනිත්‍ය කියලා. ඒ දෙක මේ මේ මේ බිල්ඩින් එක දැන් කඩාන වැටෙන්න හදන මේ කෑල්ල කියලා අපි හිතන්න කැමති නැහැ. මේ කවදාත් කැඩෙන්නේ නැති බිල්ඩින් එකක් කියලා තමයි හිතන්නේ. ඒ නිසා ප්‍රසවාසී ඉවර දකින්න අපේ හිත බයයි. ඉවර වේගෙන එනකොට ඒක පාට බය වෙලා සද්දයකට යනවා. හිතනවා නේද? ඊගාට එක්ක ප්‍රසවාසී ආස්වාසයට යනවා. ඒ නිසා බුද්ධ ඥානන්ත කියනවා මැරිලා උපදින්න ඕනේ නැහැ භවය බලන්න. චිත්තක්ෂණේ චිත්තක්ෂණයට මේ භවය කැඩි කැඩි හැදෙන්නේ ආස්වාස භවයේ ඉවර වෙලා ප්‍රස්වාස භවයට එනකොට ප්‍රස්වාස භවයේ ඉවර වෙලා ආස්වාස භවයට එනකොට අන්තිම දක්ක බලන්න කියන්නේ. ඔය කියන විඥානෙම ඒකට කැමති නැහැ. ඔය කියන විඥාන මේ අතරමැද මොකද්ද මේ මේ හිස්තන පුරවන්න හදනවා. පුරවන්නේ තණ්හාවේ ලාටුවෙන් තමයි පුරවන්නේ. නමුත් මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. ඒවා නිකන් මේ චෝක් කැලලක භංගුර භාවය කියලා එකක් තියෙනවනේ. රට උණු කැලේ තියෙන භංගුර භාවය කියලා තියෙන අල්ලපන් සුටුස් කාලා කඩලා යනවනේ. ඉතින් ඒ නිසා ගොඩනැගිලි හදන්න ගන්න නැහැ ඒක. ඉතින් බෙලුම් පෙගමට මේක තිබුණට අල්ලනව කැඩෙනවා. බුද්ධජනස කියන්නේ අපේ මේ කයත් මේ අපි මේ රූප ධර්මත් නාම ධර්ම මේ වගේ බින්දින සුළුයි මේක කැඩෙන සුළුයි. ඒක නිසා අල්ලපු ගෙදර මාසත් එක්ක ඉදම පිළිබඳව රණ්ඩු කරන්න ගියාට නඩු දැම්මට නඩුව විසඳනකොට නඩු දාපු මිනිහත් මැරිලා අයිතිකාරයත් මැරිලා પરම්පරා දෙකකට විතර පස්සම නඩුකාරයා කියන්නේ ආ එහෙනම් මෙන්න මෙහෙමයි තීන්දුව කියලා කියනකොට ඔක්කොම අනේ අර කොහෙද යන ඉඩමක් අල්ලන මුළු પરම්පරා ගානක් වෛරය පෝෂණය කරනවා. මේ බින්දෙන දේවල් මේල කැඩෙන දේවල් කියලා දන්නවනම් ඔය තරම් ඕකෙන් සැලසුම් හදගෙන ඔය තරම් ගහ පහ දීලා ඔප්පු කරන්න යන්නේ. ඒකට මේ මිනිස්සයා එතන එතන වර්තමානයේ ජීවත් වෙනවා. මොකද අපේ හිත කැමති නෑ මේ මේ ඉන්නකොටත් අපි අතර වෙනසක් ඇති වෙනවා කියලා පෙන්වනවා. ප්‍රස්වාසය ඉවර වෙලා අස්වාසයට යන්නේ ප්‍රස්වාසයේ ගිය මිනිහා නෙවෙයි. වෙන වෙන හිතක්. වෙන මිනිහෙක්. අලුත් වෙනවා. ඕනම වෙලාවක අපිට සෞඛ්‍ය සම්පන්න වෙන්න පුළුවන්. අපිට දැනුවන්ත වෙන්න පුළුවන්. මොකද හැම වෙලාවෙම එකක් ඉවර කරලා ඊගාවෙක එන්නේ. නමුත් අපි මෝඩකම නිසා අපි හිතනවා ගිය මිනිහමයි ගිය යෝගාවචරයමයි ගිය ඥානිම තමයි මේ එන්නේ කියලා. ඉතින් එතකොට පේන්න තියෙන එක එහෙම තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ ඔය ජීවත් වෙද්දි තියෙන විඥානයවත් එම දිගට ස්ථිරව පවතින එකක් නෙවෙයි කියන එක අපි කියනවා. මගේ උත්තරේ මොකක් වුණත් අහපු ප්‍රශ්නෙට නැත්තම් තමන් මේ තිබුණ ගැටලුවට විසඳුමක් මේ තුල තියෙනවා කියලා හිතනවා නැත්තම් තිබුණටත් වැඩිය අනාගතයි. තිබුණටත් වැඩිය අනනවා. තව පොඩි පොඩි ගැටලුවක් මතුවලා තියෙන සමනස් එතකොට අපි මේ කරන කුසල් අකුසල් මේ බවින් ඊළඟ යන්නේ කුසල් අකුසල් කරන දේවල් ප්‍රශ්නේ ආවේ නැහැ හොඳට ප්‍රශ්නේ වර්ණගන්න එතකොට උත්තරේ හොයතයි ප්‍රශ්නයක් විදියට නගන්නකෝක ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මේ භවයේ කරන කුසල් අකුසල් දෙකම තියෙනවනේ එතකොට ඒක ඊළඟ භවයට යන්නේ කොහොමද එතකොට විඥානයේ හරහා නෙමේ දෙක යන්නේ එහෙම නැත්නම් ඉවර නෑ ප්‍රශ්න ඉවර නෑ. එහෙම නැත්නම් එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් තියෙනවද? කුසල අකුසල කොහොමද ඊළඟ භවයට යන්නේ කියලා මගේ ප්‍රශ්නේ. මම මම ඉස්සෙල් ප්‍රශ්නටයි මේකටයි සාපේක්ෂව සදා කරනවා භවය කියන එක අදහස් කරන මේ ඔක්කොම මරණයෙන් මැත්තේ තියෙන එක. නමුත් මේ චිත්තක්ෂණය චිත්තක්ෂණය පාසත් අපි ඉන්නේ භවයේ කියලා තේරෙනවා. මැරෙන්නම ඕනේ නැහැනේ භවයේ සම්බන්ධ වෙන්න මේ මොහොතේ මොහොතට අපි භවයේ ගැට ගහගෙන යන්නේ. එතකොට දැන් මම මේ කෙනා අසම්බන්ධ කරන පිනක් කරනවා. මෙයා මේ කෙනා සම්බන්ධ කරන පවක් කරනවා. ඒකට දැන් මම පිනක් කරපු නිසා මට තියෙනනේ සතුටක් හරි සැහැල්ලුවක් හරි අර කෙනා පවක් කරපු නිසා එයාට දුකක් හරි කනගාටුවක් තියෙනවනේ. ඒ පින කරන චිත්තක්ෂණේ ඊගාව චිත්තක්ෂණය දක්වා මේ සතුට හෝ මේ දුක කොහොමද ගමන් කරන්නේ? මැරිලා නෙමෙයි මේ කතා කරන්නේ. මේ පින කරලා තව මොහොතකින් ඒ කරපු පින සම්බන්ධව තමන්ට උද්දාමය සතුටක් එනවා. ප්‍රීණා පීනනේ කියලා කියන්නේ උකට හිත පින යනවා ප්‍රීතිය. දුකක් කරපේකන වැරද්දක් කරපේකනට ඒක දුක් දෙනවා. ඒක පෙළනවා. එතකොට මේ මට මම පින් කරපු මනුස්සයෙක්ද මම අඳ ගන්නවා. මෙයා පව් කරපු මනුස්සයා. ඉතින් අපි දෙන්නගේ මේ පින හෝ පව කොහොමද ඊගා චිත්තසෙන් ඊගා පැයට හෙට උදේ වෙනකොට කොහොම කරහද ගමන් කරන්නේ? ඒක නෙවෙයිද ප්‍රශ්නේ. අපි හිතමු දැන් මම බුද්ධ ආගම ඉපදිලා මම පින් කරා. මෙවන්සා බුද්ධ ආගමද පවක් කරා. අපි දෙන්නා මුස්ලිම් ආගම. අපිට පින්පව ගැන හැඟීමක් නැහැ. ඒ නිසා මම කරපු දේ හොඳ නරකක් දන්නේ නැහැ. ඒකට මට වින්දනයක් එන්නේ නැහැ. මොකද මගේ ඇදහිල්ලක් නැහැ මම පිනක් කරයි කියලා. මෙයාගේ ඇදහිල්ලක් නැහැ පවක් කරයි. ඒකට එකම දෙන්නේ බුද්ධහම දන්නේ කෙනෙක් කටයුත්තක් කරපුවම එයා ඒ අනුව හිතවිල්ලක් හිතා ගන්නවා මම පිනක් කරේ. අනිත් එක නා පවක් කෙරුවා කියලා ඒ ඇඹුල් හිතවිල්ලක් හිතන. පින්පව අදාහගන්න නැති කෙනෙක් ඒ වැඩේම කරනවා. එයාට ඒ සතුට එන්නේ නැහැ. එයාට ඒ දුක එන්නේත් නැහැ. බලෙන් එහා පැත්තට දැම්මොත් අපිට මේක විසඳන්න බෑ. දැන් මේක මේ ආත්මෙදිම විසඳන්න පුළුවන්. ඒකෝර දැන් මම බෞද්ධයෙක් වශයෙන් පිනක් කළ සතුට වෙනවා. අබෞද්ධයෙක් ඒ වැඩේම කළේ සතුට වෙන්නේ නැහැ. එහෙම තේරෙනවද මං කියන නිදර්ශනේ? ඇයි ඒ? ඒක අපිට ඕන වෙලාවක පරීක්ෂණ කරන්න පුළුවන් ඕනේ සමාජ සම්පන්න ගවේෂණයක පරීක්ෂණය කරන්න පුළුවන්. අපේ අපේ දින ඇදහිලි මත තමයි අපි පින පව ඒ ආනිසංශ ඔක්කොම තීන්දුව වෙන්නේ මේ වෙලාවේ හිතේ හැටියට තමයි. මැරිලා ගියත් ওই ටිකම තමයි. මේක ඇතුලේ වෙන මොනම විදිහකවත් গুপ্ত සාත්‍රයක් නැහැ. මේ අත්දැකිය හැකි දෙයක් තියෙනවා. good begets good හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ඒකේ මිනිස්යාගේ ඇදහිල්ල හැටියට තමයි. ඒ මිනිහා කර්මයේ සහ කර්මඵලයේ අදහන් නැති මිනිසෙක් නම් කිසිම ආපසුපතිපලයක් එයාට ලැබෙන්නේ නැහැ. මොකද එයාගේ සම්මාදිට්ඨිය නැහැ මේක. මේ නිසා මේ විශ්ය බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා උම්මත්තක කරනවා කියන්නේ. හිතලා ලේසින් තේරුම් ගන්න බෑ. කර්ම සහ කර්මඵලයේ කියන විශ්ය අපි හිතන තරම් ওই 1 1 එකතු කරපුවාම 2 කියන වගේ අංක ගණිතයට අල්ලන්න බෑ. ඊට වඩා පුළුල් විශයක් එක තියෙන්නේ. අපිට බුදුන්සේ පොඩි කොටසක් පෙන්ලා දීලා තියෙනවා. සදාචාර වීම සම්බන්ධයෙන් විතරක් හොඳ දේ කරොත් හොඳ වෙනවා කියලා බලපන්. නරක දේ කරොත් නරක වෙනවා කියලා දැනගනින් කියලා සදාචාරයට සම්බන්ධ ආචාර ධර්ම සම්බන්ධ කර්මය සහ කර්මඵලය පිළිබඳ විස්තරයක් කියලා දීලා තියෙනවා. ඉතින් එහාට ගොඩක් තියෙනවා විස්තර. ඒක සරුවත්ඥන් වහන්සේට ගෝචර වුණා අපට ගෝචර වෙන්නේ නැහැ. ඒක නිසා තමන් හොඳක් කරලා නරකක් කියලා හිතා ගන්න පුළුවන්. හොඳක් කරලා හොඳක් කියලා හිතා ගන්න පුළුවන්. හොඳක් කරලා හොඳ නරක නොවෙන්න පුළුවන්. එයාගේ ඇදහිල්ල හැටියට. ඒ අනුව තමයි විපාක සිද්ධ වෙන්නේ. මොකද එයානේ ඉතින් අනික් ගන්න විඳවන්නේ. ඉතින් ඒසා තව කෙනෙක් කොහොමද මේ හොඳක් කිරුවොත් හොඳම එනවාමයි කියලා බුදුහාම දෙයයන්ාසේ පොතේ ලියාන ඉඳලා පොලිත් එක්ක ආපහු ගෙවනවාද? වැල් පොලි ක්‍රමයටද ගෙවන්නේ එහෙම නැත්නම් සාමාන්‍ය පොලි ක්‍රමයටද කියලා අපි හිතනවා පිට කෙනෙක් ඉන්නවයි කියලා. මොකුත් නෑ. Tamangeම හිතම තමයි ඒ පිළිබඳව කරන විඤ්ඤාණයම තමයි විනිශ්චය තියෙන්නේ. මේ භාවනා කරගෙන යනකොට ඒ උද්‍යප්පේ ඥානය කියන එක ආවට පස්සේ ඒක බොහොම ළඟ ළඟ පේන්න පටන් අර ගන්නවා. අපේ සාමාන්‍ය කවියට කියන්නේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. සතුටු හිතින් ඉන්නවනම් මුළු ලෝකෙම සතුටුයි. කනගාටුටපත් වුණොත් මේක ඔක්කොම ඇඹුලයි මොන දෙයක්වත් ගන්න දෙයක් නැහැ. එදාට මොන දේ කිරුවත් හරියන්නේ නැහැ. ඒ වගේ සතුට සහ කනගාටුව ඕන වෙලාවක මේකේ මාරු වෙන්න පුළුවන්. කිසිම කෙනෙකුට ඒක ඉස්තිර කරලා හරි ගසලා හොඳ සතුටුම කරලා දෙන්න කනගාටු කරලා දෙන්න කියන්න බෑ මේක වෙනස් වෙන සුළු දෙයක්. ඒක නිසා භාවනා ඉහළට යන්න යන්න තමයි තේරෙන්න පටන් අර ගන්නවා. වර්තමාන මොහොතේ සතුට හෝ වේවා කනගාටුව හෝ වේවා දැනුවත්ව ඉන්නවනම් සතිමත්ව ඉන්නවනම් ඒකෙන් ලැබෙන සතුට අර වගේ වෙනස් වෙන්නේ නැහැ. දුක සැප දෙකම දැනුවත් භාවයනේ මෙතන අගය කරන්නේ. ඉන් මේ පිට තියෙන සැප දුක දෙකේ යන්න පටන් අරගත්තොත් අර නොගැඹුරු දියේ ඔරුවක ඉන්නා වගේ බොහෝම ශීඝ්‍රයෙන් උඩ පහළ යනවා. ගැඹුරු මුහුදට ගියාට පස්සේ ඉච්ඡර රළ වේගි නෑ. එයා දන්නවා සතුට කියන සතුටේ ඉන්න බව දන්නවා. දුකක ඉන්නවා නම් දුකේ ඉන්න බව දන්නේ දැනුම පාවා දෙන්නේ. හැම වෙලාවෙම දැනුම තියෙනවා ඒක සෙල්ලෙන්නේ. ඒ නිසා කර්මසගත ඥාන සම්මාදිට්ඨිය හරහා අපි යන්න වෙනවා සමත සමාධියට විපස්සනා සමාධියට. එතකොට තමයි මේ ප්‍රශ්نين අපිට මේ ජීවිතේදීම අත්දැකිය හැකි උත්තරයක් ලබන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපි හිතාගෙන ඉන්නවා මේ කර්මය සහ කර්මඵලය කියලා වෙනම යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන ਸਰබලධාරී දෙවි කෙනෙක් ඉන්නවා. එහෙම නැත්තම් යම දෙයියෝ පොතේ ලියාන ඉඳලා අපි එක එකනට බුක් බුක් කීපින් තියාගෙන කවුන්ට්ස් තියාගෙන වැඩ කරගෙන ඉන්නවා කියලා අපි හිතන ඉන්නවා. තමන්ගේ මේ හිතම තමයි මේ ඔක්කොම මතක තියාගෙන විඳවන එක විඳවන්න. දැන් කුකුල් කඩේ ඉන්න කුකුල් මරන මිනිස්සයා පොඩ්ඩක් ඈත් කළා කතා කරන්න. කුකුල් මරන මිනිස්සයා මේ මිනිස්සයා දවසකට 100ක් 200ක් 500ක් 1000ක් විතර මරන්නත් පුළුවන්. මරලා ඉවර මේ මිනිස්සයා හිතන්නේ නැත්තම් මම පවක් කරා කියලා මේ මිනිස්සයාට කිසිම විපාකයක් නැද්ද? හිතනවා හෝ නොහිතනවා කියන එක ස්වභාව සිද්ධියක් කියලාද හිතන්නේ එහෙම නැත්නම් අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් කියලාද කුකුල් මරන මිනිසයා Taman ඒ කුකුලෙක් මරනවද ගෝගෙඩියක් කපනවද කියලා මිනිසර ගාණක් නැහැනේ ඒ භවයේදී මේ කුකුල මරනකොට කැක්කමක් එනවා ගෝගෙඩියක් කපනකොට කැක්කමක් ඉන්නේ අපට ඒ මිනිසර ගෝගෙඩියක් කැපුවා කුකුලෙක් කැපුවා කැක්කමක් ඉන්නේ මේ தত্ত্বය මේ මිනිසෙන් මේ චිත්ත தত্ত্বය වෙනස් කරන්න පුළුවන් එකක් කියලා දෙහි තන්නේ නැත්නම් ඒ මනුස්සගේ අතේ තියෙන එකක් කියලා දෙහි තන්නේ නැත්නම් අපිට ගිහිල්ලා වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා. අපිට ගිහිල්ලා වෙනස් කරන්න බෑ. අපිට ගිහිල්ලා වෙනස් කරන්න බෑ. ඒ මනුස්සයාම තමයි ඒක වෙනස් කරගන්නේ. ඒ මනුස්සයා වෙනස් කරගන්න පුළුවන් බව බැරි බව ඒ මනුස්සයා අදහනවත් නැති කියලා අපි දන්නේ නැහැ ඒ නිසා එවැනි නඩුවක් අපිට විනිශ්චය කරන්න පුළුවන් කියලා හිතනවා. අපිට බෑ. ඉතින් මොකද්ද එන ඇති වැඩි? අපේ හැමෝම ඒතකොට බුදුහාමුදුරන්ගේ කාලේ චුන්දසූකරය අවුරු මල්ල මල්ල අන්තිමට ඒ විදිහටම මැරලා ගියේ ඒක ඒ මනුස්සයා හිතපු නිසා. ඒකට මේ මේ බුදුරජාණන් වහන්සේට අන්තිම දාන දීවූ මේ අන්තිම දාන දීපු මනුස්සයා තූරු මරණ මිනිසේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ ලෝකේ දීපු දාන වලින් උත්තරම ශ්‍රේෂ්ඨම දාන දුන්න ඌරු මස් දීපු හින්දා. ඒක අතු જાතියක් ඒ ඒ ඉතින් ඕන දෙයක් විදිහට හිතා ගන්න පුළුවන් සූපර මද්දව කියලා තියෙනවා බුදුජානක කිව්වා මගේ විසාකාව දීපු දානට හා සමාන පිං සිද්ධ වෙනවායි කියලා මොකද වටන දානයක් දීලා තියෙන ඉතින් මේ මිනිසයා ඒ නිසා පිනක් ලැබුවද සැපක් ලැබුවද ඒ ලැබි ඌරු මරන නිසා නෙවෙයි බුදුහාම පූජා කරපු නිසා ඒ කර්ම ශක්තිය වැඩ කරන්නේ නැති අපි හිතුවට ওই තම්බි පව් කරගන්නවා කියලා තම්බි ගැන හිතලා අපි පව් කරගන්නවා තම්බි කරගන්නවද කියලා වෙනම ප්‍රශ්නයක්. ඒක බුදුහාමුදුරන්ටත් බේරන්න බැරි එක. අපි නිකන් පව කරගන්න. බුදුජනනාංශ කියන්නේ මේ ලෝකේ තියෙන කර්මය සහ කර්මඵල කියන එක ඒක චිත්ත tatteren දෙන්නේ. මගේ නෙවෙයි. කරන මිනිහාගේ චිත්ත tattwe. කරන මිනිහාගේ චිත්ත tattwe වෙනස් කරන්න පුළුවන් බැරිද කියන එක මත නඩුව ගන්නවද නැද්ද කියලා තියෙනවා. වෙනස් කරන්න බැන්න අපිට මේ අදාළ යන දෙයක් කතා කරලා විසඳ ගන්න බැරි නඩුවක් කතා කරලා මොකටද වෙලාව නාස්ති කරන්නේ. බුදුජනනාංශයකට හරියට සූත්‍ර රාශියක් විස්තර කරලා දීලා තියෙනවා. ඒ අර මේ කියන එකට නිදර්ශන වශයෙන් නැත්නම් හරස් කැපිර දෙයකට සර්වචනාංශي ඉන්න කාලෙම කොසල් රජුතුමාගේ මිනි මරුවා තඹදාටි කියලා. තඹදාටි කියලා කියන්නේ හොරමුලකට රැස්සලා තියෙනවා 500 හොරමුලකට. ඒ මිනිහා හොරමුලට බැඳිච්ච ගාම හොරු ඔක්කොම රජුරන්ට අහුණා. රජුරෝ ඒකට ගොඩාක් මං කාරණ හොර කණ්ඩායමක්. ඔක්කොම මරණ දඬුවමට යනවා රාජනීතිය හැටියට. නමුත් 500ක් මරන්න කෙනෙක් නැහැ. පස්සේ රජුරෝ තත්ත්වයක් දැම්ම කවුරු හරි එකෙක් කැමති නම් ඊටු 499 මරන්න ඌට නිදහස දෙනවා කියන්නේ. මේ අන්තිමටම ගිය හොරාට හැංගීමක් නැහැ කණ්ඩායම ගැන ඌ ගමන් මරන්න. නිසා අපි කණ්ඩායමට අන්තිමට එන එක ගැන පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න. කොයි එකට ආවත් එච්චරයි. මේ මිනිහට ඊට පස්සේ මිනිහා 500 499 මැරුවා ඊට පස්සේ ආ රජුරෝ කිව්ව ඔබ කැමති නම් අලුගෝසුනිලිය ගනින් කියලා. ඉතින් මනුස්සය වෙලාව ඉතින් ප්‍රශ්න නැහැ. ඉතින් මිනිහා දිගටම අලුගෝසුනිලිය අවුරුදු 55 60 වෙනකම් කරාලු. කරලා මිනිහ වයසට ගිය නිසා බෙල්ලට ගහපුවම දෙසරයක් ගහන්න ඕනලු අදින්න ඕනලු කපන්නේ. වයසයි. ඊට පස්සේ මිනිස්සු චෝදනා කරවලු මරනවා නම් ඒක සැරේ මරන්න ඕනේ. මංස කොන්ද පය නැහැ. දැන් ඒ නිසා අලුගෝසුනිලිය අයින් කරන්න. මහසේ දැන් කාලේ හැදෙන්නේ මිනිහා පැන්සොන් ගියා. සංසංගයේ දවසේ මිනිහා ඉතින් අජිරු හොයලා ඔන් කෝල්ස් නේ ඉඳ තියෙන්නේ අනු මිනිමරුම් වැඩිනේ. ඉතින් මිනිහට වැඩක් පිළිවෙල කරගන්න. ඒ පෙන්ෂන් ගියා මිනිහා හොඳට කිරි පැණි වලින් සහිත මේ හොඳට ඇල්ලොත් නාලා උණු වතුරෙන් අඟ හොදාගෙන කිරි දී වතුර නොමසු කිරි බතක් හදාගෙන මිනිහා ජොලියට කඳලා ඇස්තිනකොට සාරිපුත්‍ර සංසු වෙන්න පාතලයි. පින්න වැදලා ගේ ඉස්සරහ හිටගත්තා. ඉතින් මං දන්නේ මේ පින්න වාතයේ දෙන කතාවක් මොනවාක්වත් දන්නේ නැති අර පාත්‍රය තියන හමුදුරෝ ඉන්නවා. ඉතින් මිනිහා බැලුවම මම යන්නෙත් නැහැ. කාර්යපුත්‍රයන්ට යන්නෙත් නැහැ. ඊට පස්සේ ඉඟි කෙරුවා මේකෙන් ටිකක් බෙදන්නද කියලා. කමන්නේ කිව්වා. අර මිනිහා හදාගත්ත කිරි කිරි කිරිපත් ටිකක් බෙදුවා. බෙදුවා සාසුසසත් යන්නේ ඊට පස්සේ මම මේ කැමැතිද ගේ ඇතුළට ඇවිල්ලා ටික වළඳන්න කියලා. ඔව් කිව්වා. ඊට පස්සේ කාර්යපුත්‍රයන්ට ගෙට වැඩියා. වැඩියට පස්සේ ඉතින් ආසනයක් හරියට තියලා වතුර ටිකක් ළඟ තියලා padikකම තියලා ඉතින් උපස්ථාන කරා. උපස්ථාන කරලා ඉවරලා දාන වන්දුරු පස්සාර සාරිපුත්තු සාන්දේ කිව්වා දැන් උපස්ථානත කිරේ බරපතල පින්කමක් සංඝයා වහන්සේනෝට බින්ද පාත බෙදලා ගෙට වඩම්මලා දාන වළඳලා උපස්ථාන කරුවා නිසා මේ වෙලාවේදී බණ ටිකක් කියන්නේ. සාරිපුත්තු මම මේ ඔය චාරිත්‍ර මොකුත් දන්නේ නැහැ. මේ ඔබ වහන්සේලාගේ පොතේ එහෙම ලියලා තියෙනවා නම් බර කියන්නේ. මිනිසට කිසිම හැඟීමක් නැහැ. සාරිපුත්‍ර ගාන්ධේ බණට කිව්වේ සීලේ ආනිසංසය. මේ මිනිස්සයා එහාට ඇඹරනවා මෙහාට ඇඹරනවා දැන් තේරෙන්න පටන් අරගත්තා මෙතෙක් කල් කරපු ඔක්කොම නూరుට ගිහිල්ලා තියෙන්නේ සාරිපුත්‍ර ගාන්ධේ මොකද උපාසකවත් ඇඹරෙන්නේ කියලා. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන විදිහට බලනකොට මම මෙතෙක් කල් කරලා තියෙන්නේ විශාල අකුසල කර්ම රාශියක් ඔබ වහන්සේ වගේ සුද්ධවන්තයෙක්ගේ බණක් අහන්න මම සුදුසු නෑ. මම හරි අපහසුටපත් උනායි කියලා. ඒක සාපෘද්ධ මේ ස්වාංශාන උපාසක මහත්වෝ මේ අක්කුසලයේ සිද්ධ වෙන චේතනාවේ හැටියට ඔයා මේ මිනිසුත් එක්ක වෛරෙන්න මැරුවේ. අනේ මට වෛරයක් තිබුණේ මන් දන්නෙත් නෑ කවුද කියලා. ඇයි මැරුවේ? මැරුවේ රජ්ජුරෝ ලියලවනවා අහවලා මරපන් කියලා මැරුවා. ඉතින් ඔබතුමා ළඟ චේතනා තිබුණා නෑනේ. ප්‍රශ්නයක් නෑ. අනවශ්‍යට පාඩ සතුටක් ආවා. දැන් පොඩ්ඩකට ඉස්සෙල් තමයි කර්මය අඳුනගත්තේ. අඳුනගත්තේ කියන්නේ පෙළුණා. සාරිපුත්‍ර සංඝ කිව්වා මනසෝ කර්ම රැස් වෙන්නේ චේතනාවේ හැටියට. උඹට මේ මනසත් එක තරහක්වත් ගහ බැනගෙන රණ්ඩු කරලා මැරුවවත් නෙවෙයිනේ රජුකම. උඹට ඒක කිසි අකුසලයක් අපේ බුදුහමඳන් කම හැටියට නෑ. එසේ බය නැති ලැජ්ජ නැතුව බනහපන්. බනහලේ මනසය සංඝා සංකාර උපේක්ඛා ඥානෙට ඒක කියනවා සලක්ෂණ වීර්යය කියලා කිනිච්ච බණෙන්න. මේ මනුස්සයාට පුදුම සතුටක් එන්න පටන් අරගත්ත මේ හිත පිරිසිදු වෙලා. සාරිපුත්‍ර සාතේ නැගිටලා ගියා. අර මනුස්සයා පාත්‍රය ගත්තේ නැහැ. අර මනුස්සයා මගින් මගට පාත්‍රෙත් අරගෙන මගින් මගට ගියා. ඊට පස්සේ සාරිපුත්‍ර සාතේ පාත්‍රයෙන් වැඩියා. ආපහු එන ටිකට හරකෙක් ඇවිල්ලා ඇනලා මැරුවා මේ මනුස්සයා. මැරුවට පස්සේ බුද්ධ ජානනාචර පණිවිඩය ගියා සංඝයාරා අවුරුදු 55ක්ම හරක් මිනි මිනි මිනිහා සාරිපුත්‍ර සාතිගේ බණ ඇහුවා මේ මිනිස්යාගේ ගතිය කොහොම වේද කියලා. බුදුන්සෝ බලවත් దేవතාවෙක් දිවි කෙනෙක් වෙලා විශාල මේ විමානයකට අධිපති තැනක ඉන්නවා නබුදුම තැනක ඉන්නේ කියලා. ඉතින් කිව්වා ස්වාමීන් වහන්සේ අපි මෙච්චර මිනිසුන්ට බණ කියනවා එක මිනිසෙකුටවත් නිකන් අඩු ගන්න සුවිප්පයක්වත් දෙන්නේ නැහැ. මීයක අවුරුදු 55ක් සත්තු මරමර ඉඳලා මේන් බලන්නකෝ දැන් මේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඊට පස්සේ බුදුරජාණන් කියනවා දසදහසක් බණ කිව්වත් අර්ථයක් ඇති එක බණපදයක් කිව්වත් වචන. මගේ පුතා සාරිපුත් අන්න එහෙම කෙනෙක්. ඒක අර්ථයක් ඇති මිනිසුන්ට පව් දෙන්න දුක් දෙන්න නෙවෙයි බණ තියෙන්නේ මතක තියාගන්න. මිනිසුන්ට මේකෙන් ගැලවෙන්න. හැබැයි මේ මෙව්ව දඩමීම කරගෙන පව් කරලා බණෙන් පව් හොදන්න නෙවෙයි. බුදුජානසගේ ධර්මයේ කවදාකවත් කවුරුත් පෙළන්නේ නෙවෙයි. නමුත් අපි ඒකත් ඒක තමන් පෙළනවා නැත්නම් කුකුල කපන තම්බියෝ පෙළන්න හදනවා. ওই වර්ග වලිගය අල්ලගෙන ඉල්ලක් තියෙනවා. බුදුරජාණන්සේ කියනවා සල්ලක්කන වීජයට කවුරු හරි වැටුණා නම් එයා එතෙක් කරපු කිසිම අකුසලයකින් පාපයකින් එයා අපායට ගෙනියන්න බෑ. එක භවයක් අනිවාර්යම ස්වර්ගස් වෙනවා. ස්වර්ගයට යන්න පුළුවන්. ඒ නිසා ඕනම කෙනෙක් හිතුවනම් කියන්නේ අවුරුදු 55 වෙනකන් මිනි කපපු මිනිස්සු කපපු මිනිහා අනිවාර්යම චිත්ත පීඩාවෙන් දුක් කියලා මැරෙන්න ඕන කියලානේ. ඒ මනසට එහෙම මැරෙන්න දුක් වෙන්න බනකුත් කිව්වා හරි බුදු සාන්තේ. මිනිහා සාහලවුවා බය වුණා. අනේ මං කරපුව ඒත් එකම සාරිපුත්‍රයන් කියව මිනිස්සු බුදුහාමුදුරුවෝ කියනවා චේතනාවයි බලපාන්නේ කියලා. චේතනාව කියන්නේ සාරිපුත්‍ර සංස්කෘතික චේතනාව නෙවෙයි. අර කපනකොට ඔබ කැපුවේ මේ මිනිස්සුත් එක තරහින්ද? ඉතින් අපිට තියෙන තම්බි ළඟට ගිහිල්ලා අහනකොට ගෝවා ගෙඩියක් කපනකොටයි බෙල්ල කපනකොටයි වෙනසක් තේරෙනවාද? ඉන්නේ නැහැ කිව්ව මොනෝ කියන්නේ. නැහැ කිව්ව හොඳයිද නරකයිද? බුදුහාමුදුරු ඉන්දෝනේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. එමෙස කියනකට ගෝවා ගෙඩියක් කපුවත් එකයි. කුලෙක් කපුවත් එකයි. අපි නම් හිතන්නේ නැද්ද කීමේ තරම් නිත්‍ය සුචික තම්බියයකට ඒකවත් ඔකට තේරෙන්නේ නැහැ කියලා. ඒක තේරුණා නම් වෙන්නේ කනගාටු වෙන එකනේ. උට තේරෙන්නේ නැද්ද කනගාටුකුත් නැව ජොනි ඉන්න. ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා නේ කොනේ දෙවියෙක් වුණෙත් මෙතෙන්දිනේ. නවතවතාවක් උප්පත්තියක් ලබනකොට වැටෙන තැන අනුව ඒ කියන්නේ උසස් තැනක නැත්නම් පහත් තැනක එයාට ඒ ඒ ඒවට මේ විපාකයක් ලැබෙන්න අවස්ථාවක් නැහැ. අපිට ඒක සහතික කරලා කියන්න අපේ ඥාණය නෑ අපිට වෙරිෆයි කරන්න බෑ. ඉතින් එවැනි ප්‍රශ්න කතා කරලා ඉතින් වැඩේ මොකද්ද? මේවට කියන්නේ සම්පප්පලාප කියන. දකින්න දේ අපි පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි යම් කිසි ප්‍රශ්නයක් බාර ගන්න ඕනේ අපේ විශේෂිස්සට ගැළපෙන එක. නැත්තම් කියන්නේ අනේ සෝරි මම දන්නේ නැහැ. ඌ දන්නේ නැහැ කියන්නේ ලැජ්ජ වෙන දෙයක්. දන්නවනම් කියනවා මේ පොතේ මෙහෙමයි මම කරලා තියෙන්නේ මේ ටික නම් මට කිය හැකියි. ඒ දන්න විශේෂිතේදී දන්න වගේ කතා කරන්න ගත්තොත් විශේෂිත විලිජ්ජාවක් වෙනවා. ඒ වගේම දන්න ශේෂ්ත්‍රය කියන්නේ නැති වුණොත් ශාසනය පැතිරෙන්නේ නැහැ. ඒක නිසා අපි ධර්ම සාකච්ඡාවේ සීමාවල් දැනගෙන කටයුතු කරන්න ඕනේ. සමහර විෂයන් අපිට විශේෂ ගෝචර නැහැ. නමුත් එකක් මතක තියාගන්න මේ ධර්මයේ තියෙන සැනසීමට මිසක් කාටවත් කොනහන්ඩවක්වත් ලැජ්ජ වෙන්නවක්වත් පීඩා කරන්නවත් නෙමෙයි මේ ධර්මයේ තියෙන අපි මෙතෙක් කරපු කර්ම ගෙවම් කරලා සැනසෙලි මාර්ගයකට යනවා. එහෙන එහෙන තැන සැනසෙන්න ඕන. අහන අහන කෙනාට සැනසීම එන්න නම් ධර්මයේ පදම් කරගෙන තව කෙනෙකුට ගහන්න හෝ තව කෙනෙක් අපායට තීන්දුව කරන්න යනවා නම් බුදුහාමුදුරන්ට වැඩිය යේසුස් වහන්සේ කිව්වා උඹ අනුන් ගැන විනිශ්චයක් කරුවොත් යක්ෂයා උඹ ගැන විනිශ්චය කරයි කියනවා. තමන්ගෙන් හැමෙන් එපිට වෙන කිසිම කෙනෙක් ගැන මොනම විනිශ්චයක් කරන්නවත් කාටවත් අයිතියක් නැහැ. එහෙම කෙරුවොත් යක්ෂයා උඹ විනිශ්චය කරන නිසා යටහත් පහත් මමත් වැඩ කරන්නේ කර්මේසා කර්මඵල යනවා. මට මේක පාලනය කරන්නත් බෑ. ඉතින් එහෙව් තියෙනකේ අල්ලපු ගෙදර තම්බියා ගැන අපිට මොනවද විනිශ්චය කරන්නේ? නමුත් අපි කොච්චර වෙලා ගන්නවද බලන්න මේ අල්ලපු ගෙදර වැඩයි තම්බි මිනිස්සු මොකද්ද මුස්ලිම් මේ කතෝලික මිනිස්සු කරන්නේ කියලා. තමන්ගේ ගෙදෙට්ට මරගාතේ ලෝකෙට පරකාසි බුද්ධ ආගම. මම හිතනවා මේක නයාවලිගෙන් ඇල්ලිලා. කනවා කනවා කරුණා කළ මතක තියන්න කිසිම තැනම මොනම හේතුවක් නිසාවත් සරුවචන් ආනසේ. තව කෙනෙක් ගැන විනිශ්චය කරන තව කෙනෙකුගේ මානසිකත්වයක් මනින්නේ පුළුවන් කෙනෙක් දැක්කෙත් නෑ කිසි කෙනෙකුට ඒ වගකීම දීලත් නෑ. ඒක මහා බරක්. ඒ නිසා අද ඉන්න විනිශ්චයකාරවරු පරිසං වෙන්න ඕන. පරිසං වෙන්න ඕන. අනුගන විනිශ්චය කෙරුවට පස්සේ ඒකෙන් අපිට එන්න ගත්තාම කරන්න බෑ. නිසා අපි රාජනීති පද්ධතියක් හදාන් දෙනවා මේ වැඩේ කරුවොත් මේ විනිශ්චය. ඊට පස්සේ විනිශ්චයකාරයා කියන්නේ පොතේ තියෙන වැකන් තියනවා මේකයි කියලා අසං කරනවා. මොකද ඒකේ ඒ දෙයට මිනිහට දැනෙන්න ගෙවනවනේ. දේශකාරණ දැනෙන්න ගෙවනකොට සෑහෙන අකුසල් කරගන්න ඉන්නවා. ලබනාත්මකත් එක්ක දඩ ගන්නත් එක්ක සල්ලි තියාගන්න එපා. අපි මතක තියාගන්න අපිට මේ හම්බෙච්ච අහිංසක ජීවිතේ සීලයක් කරනවා කියලා කියන්නේ කිසිම කෙනෙකුට හිංසාවක් නැහැ. කිසිම කෙනෙකුට හිතකින්වත් හිංසා කරන්නේ නැහැ. සමාධිය කියලා කියන්නේ මත්තට හිංස වෙන කාමචා කාමචන්ද ආදිවත් කරන්නේ අනුන් ගැන අහනකොට එයාගෙන් අහනවා මිසක් අනේ මෙන්න මෙහෙමකක් තියෙනවා ඔබතුමාට හෝ ඔබතුමාට මොකද්ද හිතෙන්නේ කියන මිසක් ඔබ දැනගනින් මම මෙහෙමයි කියන්න ගිය ගමන් අපි යක්ෂයාගේ විනිශ්චයට ලක් ඒ ලක්ෂයාගේ විනිශ්චයට ලක් වෙනකොට බයේ කිසිම දෙයකට ඇඟිලි ගහන්න නැතුව හිටියට බුදුහාමුදුරු දොස් කියන්නේ ඒක අපිට තියෙන මානව අයිතිවාසිකමක් කවුරු කිව්වොත් ඔබ වහන්සේ ඔතන ඉන්නකොට ඔබ වහන්සේ විසින් මෙහෙම වෙන්න ඕනේ කියලා. එහෙනම් කාටවත් බෑ මට මට මේ න්‍යායපත්‍රය හදන්න. එහෙනම් කියන්න තියෙන්නේ ඔයාගේ න්‍යායපත්‍රය හදන්න නෙවෙයි මම මෙහි ආවේ. ඔයා වගේ වැඩක් බලා ගන්න. ඒක කාටවත් ඇඟිලි ගන්න බෑ. ඒ කරුණාවෙන් පුළුවන්. මෛත්‍රියෙන් බලයවිල ඇහුවොත් පුළුවන්. නැත්තම් ඒ කොයිදෝ තිනව දාගෙන අනුන්ගේ දේවල්, අන් තැනක දේන දේවල්, මේවල් මොහොතේ නැතුව අතීත නාගත දේවල් දාගෙන බුද්ධි විඳීමේ දක්ෂයාට තමයි පුතඥය කියලා කියන්නේ. මොනවා හරි කුණු කන්දලයක් අල්ලන්න විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් අරගෙන තමන්ගේ විශේෂ රාජ්‍ය නැති එකක් අල්ලගෙන දඟලනවා. එතකොට තමන් විශ්ින් කළ හැකි වර්තමානයේ හිත පැවැත්වීම කියන මේ වටිනා ක්ෂණ සම්පත්තිය ගිලිහෙනවා. අකුසල් දෙකක්. අදාළ නැති ශේෂ්ත්‍රයකට පඬිතුකම් කරන්න බෑ. සමත කළ හැකි මේ වර්තමාන ජීවත් වෙන එක මග ආරියුන. ඉතින් ඔය දෙකම අවබෝධයෙන් ගත කරන්න ඕනේ අපි කොච්චරක් මේ වැඩි ශික්ෂණ සම්පත්තිය අදාළ නැති විෂයන් වෙරි කතා කරන්න ගිහිල්ලා ඒකට කියන්නේ අපටිපත්‍ය අවිජ්ජාව නැත්නම් මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා. තමන් විසින්ම ඒකට තමන් නිලයටපත් කරව ගන්න. තමන්මපත් කරන මිනිස්සු කරන්න හදනවා. ඒක ඒක එච්චර දක්ෂ වැඩක් නෙවෙයි. හෙන්නේ අවසරයක් අවසරය අපේ හැමදෙරණි මම දැන් මට නම් පෞද්ගලිකව හොඳ හැටිම තේරුණා ඔබ වහන්සේ ඒ අපිට වදාහල දැන් දේශනාව ඒ කියන්නේ හැම දෙයකටම මුල් වෙන්නේ මේ හිත කියන එක ඒක හොඳටම වැටහුණා අපේ අඳුර මගේ ප්‍රශ්න වෙන්නේ අද මම භාවනා කරමින් සිටිනකොට මගේ භාවනා නිමිත්ත මගේ භාවනා නිමිත්ත එක දිගටම මං කයට හිත යොදලා තිබුණේ එක දිගටම එතන රැඳුණ මිසක එතනින් එහාට යන්න බැරි වුණා. එතනින් එහාට යන්න මොන හරි තියෙනවද කියන එක අවතරයි හදා දෙන්න කියලා. ඒ නිසා අපිට දැන් ඉන්න තැන ගත්තොත් ඔතන නිමිත්ත කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා ටිකක් විස්තර කරොත් මොකද්ද කත කියන්නේ? ඒ හැමදෙර නිමිත්ත කියලා මම මේ සම්පූර්ණ කයක තමයි හිත යොමු කරේ. මගේ කය ඒ කියන්නේ මම ඉතින් හත් තුනා වගේ වුණත් එතනම තියෙනවා එතන කියන එක දන්නේ නැහැ නිමිත්ත කියන එක දන්නේ නැහැ එතන කියන එක දන්නේ නැහැ මම හට උත්තරේ ගන්න හදනවා ඒ කියන්නේ අය අයම තමයි මට පේන්නේ මගේ එතකොට ඒක තමන් අත්දකින්න හැටි ඒ වෙලාවේදී ඒ කය පේනවා කියන එක දකින්නේ ආලෝකයක් විදිහටද සද්දයක් විදිහටද කම්පන වේගයක් විදිහටද සැහැල්ලුවක් විදිහටද බයක් විදිහට මොකක් හරහද මොකද්ද මගේ කය පිහිටීමේ ස්වභාවය විදිහටමයි දකින්නේ ඉරියව්ව ඉරියව්වමයි දකින්නේ ඔව් ඒ ඒකෙම ඒකට ඇයි නිමිත්ත කියලා කියන්නේ මම ඒ එතන ඒ දැන් සාමාන්‍ය ස්වභාවයෙන් හිත එහාට මෙහාට යනවා. නමුත් ඒ භාවනාවට වැටුණට පස්සේ එතනම ඒ ඒ කොච්චර විශේෂම නැම ඔය එතන කියන එක නිමිත්ත කියන එක නිර්වචනය කරන්නයි මම මේ උනන්දු කරවන්නේ. ඒක නිර්වචනය කරන්න බෑ ඔයාට. මොන විදිහකට කරන්න බෑ. අපි හැමදෙන්නේ මම දකින එක නිමිත්ත කියලා එක මම වැරදි ඇති කියමන. ඒ වචන පාවිච්චි කරන්න මම තහනම් දෙන්නේ නැහැ මේ වචන පාවිච්චි. ඒ වචන පාවිච්චි කරන්න කිව්වේ හැකි විස්තර කළ හැකි දෙයකට. ඔතන තියෙන එක නිමිත්ත කියන්න බෑ. ඔතන නිර්වචනය කරන්න බෑ ඔක. එහෙම කියලා මං අභියෝග කරොත් මොකද කියන්නේ? මම දැක්කේ නිකන් ඒක මට හිතෙන්නේ නිමිත්තද කියන එක. නමුත් නිමිත්ත කියලා කියන්නේ sannivedana කළ හැක්ක. කාට හරි කිව හැක්ක. මේ කියන தත්ත්වයේ නිමිත්තට වැඩිය බොහොම ප්‍රාථමික අවධියක් ඔය කතා කරන්නේ. මට පේන විදිහට. ඒ නිසා මම ඒත් බලපෑම් කරනවා ඒත් මිරිකලා ගන්න හදනවා. ඔය අත්දැකීම පුළුවන් තරම් අර ගොළු භාෂාවෙන් කියන්න වගේ හරි බබෙක් කතා කරන්න හදනවා වගේ විස්තර කරන්න. එතකොට තමයි මට පුළුවන් වෙයි මේ කියන සංගතිය මොකද්ද කියලා අල්ලගන්න. දැන් බැරිද ඒක ගන්න? එහෙම පාර්තන්ද අපේ හැමෝම විනාඩි 15ක් විතර ගියාම තමයි මට ඒ ඒ තත්ත්වයටපත් වෙන්නේ. ඒක ඉඳගෙන විතර දෙන්නේ. ඉඳගෙන විතරයි. වෙන වෙන ඉරියව්වල දැකලා නැහැ. නිදාගෙන ඉන්නකොට දැකලා නැහැ. පරයන්ක වාඩි වුණාම මට හොඳටම පැහැදිලි ඒක නින්දට වැටිච්ච ස්වභාවයක් නෙමෙයි සිහියෙන් ඉඳගෙන සතියෙන් ඉඳගෙන කෙරෙන දෙයක් කියලා මම කියනවා ඔව් කරන දෙයක් නෙමෙයි කෙරෙන දෙයක්. කෙරෙන දෙයක්. 100ක් කරන දෙයක්. මට හිතිත් නෑ. මම කිව්වත් නැතත් ඒ වැඩේ යනවා. ඒකේ නිමිති කරන දෙයක්වත් නෑ. නිමිති ගන්න බැරිකම තමයි ඔය කියන தത്വයේ තියෙන වටිනාකම. අරමුණු කරන්න බෑ. අපි හැමදෙන්නේ දැන්. ඇගේ පතේ අපහසුතාවයන් තිබුණත් ඒ එහෙම ඒ ඒ ස්වභාවයෙන් පස්සේ ඒකත් දැනෙන්නේ. ඒව ඒව පටලවන්න එපා. මං කියන ඔය කියන දේ මට තේරෙනවා නම් ඕක එක විදිහක විස්රාමයක්. ඕක එක විදිහක හුදේකලා වීමක්. මේ හුදේකලා වීම නිමිති කරන්න බෑ. කන්වෙන්නේ කරන්න බෑ. ඒ වගේම කොහොමද කියන්නේ? ඒක කියන්න වචන නැහැ. දල වශයෙන් අපි සාම සාසනේ පාවිච්චි කරන වචන තමයි හොඳට තමයි විවේක වෙන්නේ. තමන් එක තමන් විතරයි පිටේ කතා නැහැ. නැත්නම් හුදකලා වෙනවා. සෙනඟ කොච්චර හිටියත් තමන් හුදකලා වෙනවා. මේ தত্ত্বය තමයි අඩියෙම තියෙන්නේ. කොහෙන් ගියත් ඔතන තමයි වෙන්නේ. ඔතන තමයි අඩියෙම දක්වේ. ඕක උඩ තමයි ශබ්ද ඇහෙන්නේ, ගඳ දැනෙන්නේ, රස දැනෙන්නේ, රූප පේන්නේ, ඔක්කොම පේන්නේ ඕක උඩ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අනිකුත් මේ පේන දැනෙන ගඳ බලන රස බලන දේවල් සියරම මම නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරලා හැකිතාක් ওই විවේකයට ගිහිල්ලා හැකිතාක් ඔය විස්රාමයට ගිහිල්ලා මේ විස්රාමයේ මට අයිති නැහැ කනාත්මයි. හැබැයි මේක දුක් දෙන්නේ නැහැ. මේක අනිත්‍යයටපත් වෙන්නේ නැහැ. දෙයක් තිබුණොත් නේ අනිත්‍යයටපත් වෙන්නේ. නිමිත්තක් තිබුණොත් අනිත්‍යයටපත් වෙනවා. මේක අනිත්‍යයටපත් වෙන්නේ නැහැ. මේ උදේ පටන් ගත්තා හැන්ද වෙනකන් තියෙනවා. ඉතින් ඊගාවට කරන්න තියෙන එක පරියන්කේදී විතරද ගන්න පුළුවන් නේ දැන් සාමාන්‍ය කනකොට බෙනකොට අඩු ගන්න වැසිකිලි කරනකොට ගන්න බැරිද? මුත්‍ර කරනකොට ගන්න බැරිද? මලක් පූජා කරනකොට ගන්න බැරිද කියලා බැලුවොත් ඕන වෙලාවක ගන්න පුළුවන්. ඒකේ තියෙන සුවිශේෂීකම තමයි හරියට අපේ අතට sannivedana වෙනවන මේ කියන தත්ත්වය කවදා පෙරලෙන්නේ නැහැ. විපරිණාමයකටපත් වෙන්නේ නැහැ. විපරිණාමයටපත් වෙන හැමදේම දුකක් නේ. යමක් විපරිණාමයටපත් වෙන දුකක්. යමක් විපරිණාමයටපත් වෙන දුකක් නම් ඒක ආත්මය කියන්නේ වටින්නේ නැහැ. එතකොට බුදුරජාණන්සේට විකල්පයක් පෙන්නනවා මෙහෙම එකක් තියෙනවා. හොඳට භාවනා කරනකොට අහුවේ. ඒක විපරිණාමයටපත් වෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒක එහෙම්ම තියෙනවා. ඒ නිසා ඒක දුකක් නෑ. හැබැයි ඒක උඹේ නෙවෙයි. බුතෝන විදිහට ඒක පාලනය කරන්න බෑ. උඹට අනෙක් දේවල් වලට තියෙන ආශාවල් අත්හැරගුවම බොතෙන්න ගිහිල්ලා ඕක දක දක ඉන්න පුළුවන්. මම මන්දනේ මම පිස්සු කතා කරනවද මං කියන දේ අදාළද කියලා. මට තේරෙනවා. එතනින් එහාට යන්න එතනින් එහාට යන්න ඕනේ මේක සවුත් දුන්නා විතරනේ. ඒක තේරෙන්නේ නැද්ද? මේක බාර මේක මේක පිරිච්ච ගතියක් නම් එහාට යන්න ඕනේ මේක පිරිච්ච ගතිය බව පිළිගන්න කැමති නැතිකම තමයි මේ අවිද්‍යාව. මොක පිරිච්ච ගතිය තියෙනවක සම්පත්‍ති කරගතිය තියෙනවක සන්තුෂ්ටි කරගතිය තියෙනවනම් කවදාක ප්‍රශ්නයක් ඉන්නේ ඊගාට මොකද්ද වෙන්නේ කියලා. ඊගාට මොකද්ද වෙන්නේ කියන්න මේකේ සෞත්වයක් තියෙනවා. නිසා දිග්ගටම බලන්න අවුරුදු 10 15 20 30 බලන්න මේකේ සෞත්වය මොකද්ද කියලා. මේකේ කෙලෙසයක් තියනවද? සතිය කැඩෙනවද? කාටොක් කරදරයක් වෙනවද? තමන්ට කරදර වෙනවද? අතීතයට කරදර වෙනවද? වර්තමානට කරදර වෙනවද මොනවත් නැහැ. සති සම්පජාඤ්ඤ ප්‍රතිපලයක් එක විවේකී විස්රාමයේ උදේකලාව. ඉතින් අපි හම්බ කරන හැම දෙයකින්ම කරන්නේ ඕක නාස්ති කරන එකනේ. දැන් ඒ தත්ත්වයේ ඒ කියන්නේ ඒ ඒ මන් දකින්නේ විදිහට ඉන්න පුළුවන් ඕන වෙනවා. මම අභියෝග කරන්නේ මම කියනවා ඕක හිතගෙනත් ගන්න. සක්මනීදිත් ගන්න. නිදාගෙන නොටත් ගන්න. ඒකල බලන්න මේක භාවනා කරන්න ඉස්සලා තිබුණ නැද්ද කියලා. ඒත් තිබිලා තියෙනවා. අපි මේ අනම්මනම් කුණු කන්දල් වල විවස එලෙවෙලව ගිය නිසා මේකට කරු කරේ නැහැ. දැන් හම්බ වෙලා කියනවා ඊ හැපැත්තේ මොනවද තියෙන්නේ කියලා. එහෙම වෙන්නත් පුළුවන් අපේ හැමදෙරේ මොකද දැන් හිතනවා ඒ ප්‍රශ්නයන් තියෙන්නත් ඇති කියන සාමාන්‍ය පහුවෙනකොට හිතනවා ඊට අමතරව මේ තණ්හාවෙන් බැඳිලා ගිය මේ අතුරු පාරවල් නිසා අපි කොච්චරක් අපේ පෙතෙන් අයින් වෙලා තියෙනවද මේ පෙත බලාගෙන ඉන්නවා අපි එනකම්. අවුත් දන්න දහන් ගැට දම දම අපි කරන්නේ මේ පෙතෙන් අයින් වෙලා. ඉදරම් පිනවන්න දඟලනවා. ඒ වුණාට අපි කොච්චර කැත වැඩ කරත් ඔය පෙත කවදාකවත් අපිට දොස් කියන්නේ නැහැ. ඒක අනාත්ම ධර්මයක්. ඔබ මෙච්චර කැත වැඩ කරා, ගෙච්චර මගෙන් පිටපොට ගියාට ආපහු ගෙදර එන්න එපයි කියලා. එයා කවදාකවත් කියන්නේ ඕන එන වෙලාවක බාර ගන්න ලෑස්ති. ඒකයි ඒකේ තියෙන අනාත්ම ස්වરૂපේ. නමුත් අපි කොච්චර මොකද කියන්නේ? මේකට කියම කොනහලා තියනවද කියලා හිතන්නේ. මේකට එනවා වෙනුවට අපි මොනවද කෙරුවේ මෙතෙක් කල්? මේකෙන් පිට ගිල්ල ලස්සන රූප බල බලා මේක අමතක කරා. ලස්සන ශබ්ද හොය හොයා මේක අමතක කරා. ලස්සන ගඳ හොය හොයා මේක අමතක කරලා. ලස්සන රස හොය හොයා මේක අමතක කරලා. ලස්සන පහස හොය අමතක කරා. ඒ සියල්ලකම තියෙන අනිත්‍යත්වයේ පෙළෙන ගතිය දැකපු දවසේ අපිට එන්න තියෙන ඔතෙන්න. එනවමයි කතා කරන දෙයක් නෑ. නමුත් සූදානම් වෙලා හිටියේ නැත්තම් මේකත් පේන්නේ මුස්පින්තුවක් වගේ. ඒකයි නිහන් එහා පැත්තට යන්නේ මොකද කියන්නේ? මරණ මොහොතේ ඕක එනවා ෂුවර් එකටම. ඔය ඇහෙන් කණේ ගිව නතරනේ. ඉතින් මේක දන්නේත් නෑ අකරසබ්බයක් වගේ පේන්නේ. කලින් පුරුදු කරපෙන්නේ දන්නා මරණෙත් ඕක තියෙනවා. කොයි වෙලාවෙත් ඕක දින. ඕක තමයි අපි කලුකෙස්තියේදී ජීවිතේ තරුණ වයසේදී භද්‍ර යවුනේ අවබෝධ කරගත යුත්තේ. එහෙනම් මරණෙදී වයින්න දෙයක් නෑ. ඕක තමයි යන්නේ මරණෙදී. කාලුගතිය ලෙඩ වෙනකොටත් ඕක තමයි යන්නේ. වයසට යනකොට ඕක තමයි. ඒකට බොහොම සතුටින් ඒක බාර ගන්න පුළුවන් ලොකු විවේකයක් විදියට. ලොකු විශ්‍රාමයක් විදියට. ඔබ ලෑස්තිලා නැති මිනිස්සයා වයසට යනකොට හරි කස්පස්චාත්තාප වෙනවා මම දැන් අවලංගු වෙච්ච කාසියක් වගේ, පොරි යදිච්ච බැල්ලියක් වගේ කවුරුක් ගණන් ගන්නවා. ලෙඩ වෙනකොටත් බය වෙනවා. මරණයටත් බය වෙනවා. නමුත් ඕක පුරුදු කරන මනුස්සයට ඕක ලෙඩේ ලෙඩ උනායි කියලා ඕක නැති වෙයි කියලා හිතනවා. මරණයදී ඕක නැති වෙයි කියලා හිතනවා. වයසට යන නැති වෙතන ඕක නිට්ටරම අරසාවට තියෙනවා. මේ තමයි පූර්ණ විදර්ශනාව. විදර්ශනාවේදී කරන්නේ මේ මොනම දෙයක්වත් අපේක්ෂා කරන්නේ නැහැ. තියෙන දේ වෙන්නදල්ලා වෙන්න. මේ අද පෞද්ගලික දැක්කදයක් අතන්නේ. ඉතින් දැන් මම මුල්ම දවසේ අර වීඩියෝ ක්ලිප් එක බැලුවා. දැන් අද මං ඒ මගේ අය තමයි මං පිහිටවල හිටියේ. ඉතින් මම දැන් මගේ කය අර විදියට විද්දේ. එහෙම කර කර බැලුවා. ඒ මං අහන්නේ අපි හඳුනන එතනින් එහාට මොන හරිත් එහෙම ඒ කියන තත්ත්වනේ කියන්නේ තමන්ගේ කය අර චිත්‍රපටයේ පෙන්වන විදිහට කප කපා බලනවා කියලා කියන්නේ හිත වැඩකනේ. හිත චේතනාවක් තියෙනවනේ. චේතනාවක් තියෙනවනේ ඉතින් කක්ක තමයි. යායකේ ගන්න මොන්න චේතනාවක් තියෙනවා කක්ක කියලා මම කියන්නේ. ඒ කියන්නේ හොදලා ගන්න දෙයක් නැහැ. පිං චේතනා, පව් චේතනා මට නැහැ. අබ්බේ සංඛාරා දුක්ඛ. බුදුහාමුදුරුවෝ කිව්වා සියලු සංස්කාරයේ දුකයි මොනම චේතනාවක් දුකයි. අර ඉස්සල කියපු තත්ත්වයේ චේතනාවක් නැහැ. ඒත් අපි හංගන්නේ බලනවානේ මගේ බැලුවේ නැහැ කියලා මොනව කරන්නේ? ඒක නොපෙනී නේද? එතන ගියාට පස්සේ පේනවා. එනේ එතනම ඉන්නේ. යහපතට යන්න ගියොත් චේතනාවක් තියෙනවා. ඒ නිදහසේ ඉන්නේ. ඒක තමයි නිදහස කියන්නේ. ඒක තමයි විස්රාම කියන්නේ. ඒක තමයි මේ හුදකලාව කියන්නේ ඕන්න මේ ළඟදී කතා කරලා ලොක්කේකට මම ඕක කිව්වා. මියා කියනවා කවුද අවසර අවසර ඇර ඕක ගැන ලෝකේ කතා කරන්නේ කියලා. මම කිව්වා මම කවුරුත් දැකලා නැහැ. අනික කටි ඔක්කොම මේ දිවි ලෝකයන්ටයි පින් කරන්නේ. එහෙන සැලසුම් තියෙනවා. මගේ නන්න මොකක්වත් නැහැ කියලා. අවසර මම ගිහිල්ලා භාවනා කරන කාලේ ඉලන්දාරියා කාලේ කඳුබුඩදී කාට පිළි සූනිත්පාස වහන්සේට කිව්වලු. කිව්වලු ගම කාට පිළි සූනිත්පාස වහන්සේ කන්ට කරලා කිව්වලු ඌකට තමයි නිවන කියන්නේ කිව්වලු. අවසර තමයිලු දෙවෙනි සැරේ මම කවුරු හරි කිව්වේ. කවුරුත් හිතන්නේ නිවන කියන්නේ ඕක කියලා. ඒකට එහා පැත්තේ තියෙන කාරණා. ඉතින් මොකද කරන්නේ? අර ලැබිච්ච දෙයට උණු වතුරක් කරන එකනේ කරන්නේ. මේ සිබහට වතුර ටිකක් කියලා ගෙතාව මිනිහට උණු වතුරක් කරන්න හොඳ නෑනේ අප්පා. සංනිවේදනය කරන්න බෑ. සංනිවේදනය කරන්න මොකද ඔක්කොමලා හිතන්නේ නිවන කියන්නේ දිලිසෙන එකක්. රත්තරන් ඉනි මග උඩට ගියාම ලස්සන නගරයක්. එවනේ නිවන හිතන්නේ. අපි හැම අවස්ථාවකදීම ධර්මයේ කොහොම හා කියන දෙයක් කියන එක නිතරම අනට වැටෙනවා. ඉතින් මම එකයි දෙන් හා ගැන හිතන්නේ. මමයා හිටියොත් මමයා කොයි දේ දුන්නා සතුටු වෙන්නේ නැහැ. ඊටත්දී හොඳ එකක් ඉල්ලනවා. ඒක හොඳ නරක දන එකෙක් නෙවෙයි. මමයා කියන හොඳ නරක දන එක කොයි දේ ඉල්ලුවත් අර පුරුද්දට තියෙන තව ටිකක් කියලානේ අපිට පුරුද්ද තියෙන්නේ. ලිටල් මෝ කියනවා. ඉතින් අරක දුන්නත් ටිකක් ඉල්ලනවා. කෑදරකමේ කියන එකේ ඒක අවජාතක කෑදරකමක් මේකේ තියෙන්නේ. කවදා ඇති වෙන එකක් නෙවෙයි. කොයි දේ එකයි බුදුහාමුදුරු කියලා තින්නේ ජිනේ කදරියන් දාන කෑදරයට දීපන්. ඊට වැඩි දඬුවන්නේ අවුට. අපි දැන් කෑදරයට දඬුවම් කරන්නේ නෑ දඬුවම තමයි කණ්ඩ ඉල්ලන්නේ දෙන්නේ. ඒක දුන්නාට පස්සේ කාලා කාපත ඇරිලා රෝග ඇරිලා එතන මැරලා වැටෙනවා. ජීවිතයට උනේ මේක නිවන කියලා බාරගත්තොත් අයියෝ ඔච්චර ලේසි එකක්ද <laughs> මේ වැසිකිළියෙත් තියෙනවනේ ඕක ගන්ධකිළිය විතරක් නෙවෙයි දහක් නෑ කවුරුත් අදහන්නේ ඒ නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ මේ නිවනට කෙනෙහිකම් කරන එක නිවන තුච්ච කරන එක නිවන ලැජ්ජිත තත්ත්වකටපත් කරන එක ඒක නිතරම ඇවිල්ලා කතා කරනවා අපේ කනට අපිට පෑන්නේ කම්මැලිකමක් අපිට පේන්නේ පාළුවක් අපිට පේන්නේ තනි වුණා වගේ ඉතින් ඒ වෙනකොට වීඩියෝ බිව්වොත් නරකද කියලා හිතනවා. චුයින් ගම් එකක් කවොත් නරකද? බුලත් එකක් හැපුවොත් නරකද? රේඩියෝ පොඩ්ඩක් හැපුවොත් නරකද කියලා අර එන විවේකයට මොන විදියකින්වත් එන්න දෙන්නේ නැහැ. ඒකල කියනවා හරි හිත තමයි අසහන මානසික අතදී මානසික අති ඇති සීලා වේරුව ඇති ඔය කරන වැඩවල හැටියට. ඒ යකයි මෙච්චර ලස්සන මෙච්චර ලේසියට මනුස්සත්වයට එක්ක ලැබිච්ච දේ ක්‍රමවේදය හරහා ගිහිලා පෙන්නුවත් බාරගන්නේ අන්තිමට තුච්ච කරලා අන්තිමට පහත් කරලා බැරිම නම් තමයි බලන්න අවිද්‍යාවක ධර්ම බලන්න අවිද්‍යාවක තියෙන මේ ඔලොමල නැතිකම බයලජ්‍ය නැතිකම ඉතින් මේකනේ අපි දැනුම කියලා තියාගෙන ඉන්නේ නැත්තම් කොහෙද සෝපාකට ඔය වගේ දෙයක් අල්ල ගන්න පුළුවන් වෙන්නේ? කුල්ලපන්තක. කොහොමද පටාචාරාවට වගේ දෙයක් sannivedanaya කරන්න පුළුවන් වෙන්නේ? කොහොමද අඟුලිමාලට කියන්න තියෙන්නේ මම නතර නමස්සි නම්බන් නතර වෙන කියලා? එච්චද බුදුහාම කිව්වේ? අඟුලිමාල කඩුව අරනකොට කිව්වේ මස්සිනා මම නතර නෝ පුළුවන් නතර වෙන කිව්වා. මේ බැලුවා මීයකෝ මටත් වැඩිය වේගෙන් යන මේ ශ්‍රමණයා කියන නතර වෙලයි කියලා මම මේ හති ප්‍රේම කරන අඹාගෙන යනවා මට කියන නතර වෙන කියලා කියනවා. නැත්නම් කියන උත්තර නතර වෙන. එහා පැත්ත අල්ලන් යන්න එපා. එදාට මොනවද අඩුව තියෙන්නේ? ඔබ බාරගත්ත දවසට මොකද්ද අඩුව තියෙන්නේ කියලා බලන්න. අවුරුදු ගාණක් ටෙස්ට් කරලා බලන්න ඔගේ රාගේ තියෙනවද, ద్వේෂේ තියෙනවද, මෝහේ තියෙනවද, හිගියක් තියෙනවද කියලා තක තීරුකම නිසා මේක පහක් කරලා සලකන එකම තමයි එකම අපි වන්දිග වන්න වෙන දේ. අපිට සාප ලැබිලා තියෙන එතන. ඒ නිසා මොනවා දුන්නත් අපිටම මේ gedara තියෙන සත්‍ය බාර ගන්න කැමති නැහැ. ද ඒකද ඔය කියන්නේ. අපි දෙන්නම එක මාතෘකාවක් කතා කරන්නේ. හොඳ තැනක ඉන්නවා කියලා මම දැන් මම එහෙම කියන්නේ මම ඒ නිසා කියනවා දැන් ආයෙසරයක් ওই ප්‍රශ්නේ ආව මේ අපි සාකච්ඡාවේ ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහුව මතකනේ. ඒ ප්‍රශ්නේ දැන් ආයෙ අහන්න බලන්න. මම ආයෙත් අහන්න බෑ. අද උදේ සතියේ පිටව පිහිටවමින් සිටියා. මගේ මම මයික් එකට කතා කරනවා මයික් එක මෙහෙම තියාගන්න. උදේ සතිය පිහිටවමින් සිටියේ අය සම්බන්ධ කරගෙන ඒ කියන්නේ හිත යොදෙන්නේ. හිත යොදවලා විනාඩි 15ක් විතර යනකොට මට දැනුණා මම ඔළුව පහත් වෙලා වගේ ඒ ස්වභාවයෙන්ම කය දැක්කා ඒ ඒ ස්වභාවයෙන් දිගටම හිටියා ඉන්න අතරේ මට ඒ විනාඩි 15ට කලින් බොහොම වේදනාවක් තිබුණා දණිත්වල කොන්දේ සියල්ල නැති වුණා සියල්ල නැති වෙලා අර මගේ ශරීරේ නැමිච්ච ස්වභාවය දැක දැක දැක දැක මම උඩරිම හිටියා ඒක ඊට පස්සේ මම කවුරු හරි මගේ තට්ටු කරලා මට යන් කියලා කිව්වා ඒ වෙලාවේ නැගිටලා ඒක නැත්තම් මට මං හිතනවා දවසේ වැඩිපුර කාලයක් වුණත් ඉන්න පුළුවන් කියලා. බඩගින්න විපාසාවක් වෙනත් දෙයක් දැනෙන්නේ නැහැ කියලා. ඉතින් දැන් ප්‍රශ්නයක් නැහැ නේද උතන? ඔය කියන ප්‍රකාශනේ. ඉස්සෙල් ප්‍රශ්නයක් නැහුවේ. මට දැනගන්න අවශ්‍ය වෙන්නේ එතන ගියාම. ඉස්සෙල්ලා කිව්වේ ඉස්සෙල්ලා කිව්වේ ඕකත් ප්‍රශ්නයක් කියලා. මේක නිමිත්තක් තියෙනවා නිමිත වෙනස් වෙන්නේ නැහැ. නෑ අපි හඳුනන නිමිත්ත කියන්නේ ඒ ඒ නිමිත්ත තවදුරටත් වෙනස් කරගෙන ඉස්සරහට යනවාද කියන එක. දැන් මේකට නිමිත්ත කියනකොට මම විරුද්ධයි. ඒක තමයි. දැන් මට වැටහුණා ඒක. නිමිත්ත කියනකොට ඒක විරුද්ධයි. ඒ ස්වභාවයෙන් සිටින එක නිවැරදි කියන එක. ඒ කියන්නේ ඒ ස්වභාවයෙන් එහාට යන්න නම් මේ ස්වභාවයේ දෝෂයක් තියෙන්න බෑ. එච්චරයි මගේ තර්කේ. මේකේ මොනවද දෝෂයක් තියෙනවා නම් දවසක් දෙකක් තුනක් හතරක් සීසන් කර බලන්න මේකේ රාගේ තියෙනවද මේකේ ද්වේෂේ තියෙනවද මේකේ නොදැනුවත්කම වූ මෝහේ තියෙනවද එහෙම නැත්නම් මත්තර කැන්සර් හරි පංශභාගය හරි හැදී කියලා ලෙඩකට බාධා වෙයිද ළඟ ඉන්න මිනිහ කරදරයක් තියෙනවද කියලා ඔක අවුරුදු ගාණක් ටෙස්ට් කරන්න මගේ මගේ ශරීරය කියලා දකින්න හරි කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ ඉතින් මම ශරීරයක් තියෙනවා මගේ ශරීරය කියලා දකිනවා. ඒක අලංකාර කරලා මේකෙන් කාමේ වඩවන්න හදන්නෙත් නෑ. මේක නදකින් ඔබතන් කියලා මේකට අත්ති කියලා මතාන යෝගෙ දෙන්න යන්නෙත් නෑ. කය තියෙනවා දකින්න. ඒක ඉතින් කෙලෙසකට හේතු වෙන්නේ නෑ නේද? ඇත්ත ඇති ඇති දැන් කහපාට කහපාට විදිහට දකින්න ඒ කෙලෙසයක් නෙමෙයි. නිල්පන් නිල්පාට වශයෙන් දකින්න කෙලෙසයක් නෑ. ඒක නිසා භාවනා උපදේශය කියන්නේ ඕක අවුරුදු ගාන සීසන් කරන්න. සීසන් කළා මේකේ තියෙන ආදීන වැක් බලන්න පුළුවන්. වැරද්දක්. කෙලෙසයක්. නරකයක් තියෙනවා කියලා බලන්න. නැවත නැවත ඕක අරගෙන බලන්න කරනකොට තේරෙන පටන් අරගනි මේක අගය කරපු දවසේ ආතතිය ඉවරයි. මං කාගේ කරන තීගාවට මොකද්ද කියලා අහන්නෙම ආතතිය. ආතතිය නැති හිතෙන් ආතතියක් දෙන්න කියලා මට කියනවා. ඉතින් මම දෙයිද? බුද්ධ ධර්මයේ දන්නේ නැතිකම හින්දා තමයි මම අහුවේ මට හිතනවා දැන් මෙතනින් එහාට දෙයක් තියෙනවා. ඔව් ඒක තේරුම් ගත්තා නම් මම නැවත නැවත මොකද්ද කියන්නේ රිකන්ෆර්ම් කරගන්න ඉච්චර කරගන්න යනවා ගත්ත උපදේශය මොකද්ද මගෙන් කත්ත මේ කම සාකච්ඡානට හම්බෙච්ච කමට අහන මොකද්ද මම කියන්නේ හම්බෙන්නේ මේ පස්සේ මම හම්බුනේ මුල ගැයෙම ඒක අහන්න හිතුවේ මෙතන දෙනා කරන්නේ ඒක දැන් මම නිශ්චය කරගත්තා එහෙම දෙයක් නෑ කියලා මේ පිහිටීමේ අවශ්‍ය ඕන වෙලාවක ඉන්න පුළුවන් කියලා මම නිදහස ලබා ගන්නවා ඉදිරියටත් ඒ ඒ ඒ නිදහස බුක් විදින්න. ඔය ඒක නිසා කමඨහන වශයෙන් මම කිය කමඨහන වශයෙන් පිළිසේ ලාභේ පිළිස මං කිව්වොත් කමඨහන වෙන්නේ නැවතත් මං හිතෙන්ද යන්න ඕනේ වැඩි වෙලාවක් ඉන්න ඕනේ මේකට කොනහන් නැතුව. එහා මොකද්ද කියලා අහන්න නැතුව. මේක නීච කරන්න නැතුව. මේ නීච කෙරුවොත් සාප වෙනවා. නීච කෙරුවොත් කෙලස් වෙනවා. ගෙවන්න වෙනවා සංසාරය. ඔතන හිටියොත් සංසාරය ඉවරයි. අපි හැමෝම මට කියන්නේ මේක මේ බලපොතල බලනවා කියන එක දුටි ගාගත්තා වගේ කියන්නේ. ඒ කියන්නේ චේතනාව. චේතනාවක් ආවොත් දුක. දැන් මේකෙදි චේතනා විරහිතව මේක පවතිනවා. පවතින ගමන් බලනවා දවසක් ඉඳලා බලනවා දෙකක් ඉඳලා බලනවා තුනක් කරන එක අඩුපාඩුවක් ආදීනවයක් කෙලේශයක් කාට හරි කරදරයක් මට කරදරයක් මේකේ තියෙනවද ඒක එක දවසින් කියන්න බෑනේ ඒක අපි කියන සිද්ධි කරන්න මැෂී කරන්න වශී කර කර කර බලන්න. එතකොට තමයි මේ වශී කරන සිද්ධියේදී හම්බෙන ලාභ තමයි උට ඉඳගෙන පැය ගණන් ඉන්න ඕනේ නැහැ. ඉඳපු ගමන් ඔෆිස් එක ලීලියා ඉන්නකම් ටක් ගාලා උතෙන් යනවා හිත. පස්සේ ඉඳගෙන ගමනක් යන ගමන් උතෙන් හිත යනවා. අන්තිමට තේරෙන පටන් ගන්නවා පරිසරයෙන් හෝ ඉරියව්වෙන් හෝ අරමුණෙන් ස්වාධීනව මේක නිතරම තියෙනවා. නමුත් අපේ හිතේ තියෙන කාමයේ නිසා මේකට කැමැති ඊටදී විචිත්‍ර දෙයකට ඊට වැඩිය සිද්ධි බහුල දෙයකට ඊට වැඩිය අනුන්ට කැපිපේන දෙයකට ඉතින් ඒ තරමට දුක් දෙනවා. මේකයි අපිට යන්න පුළුවන් උපරිමයේ මේක ස්වංසිද්ධයි. කිසි කෙනෙක්ගේ ඇඟිලි ගැහිමකින් තොරව සිද්ධ වෙන දෙයක්. මේකට අපි මධ්‍යම ප්‍රතිපදාව කියලා එකඟ වෙච්ච දවසේ ආය ආතතියක් එන්න කරන්නේ නැහැ. මේකෙන් එහා පැත්තක් ගැන බලාවක් නාලා පුතන්නේ නැහැ නේ. ඒ හේවන්තෝ දුක්ඛස්ස මේමයි දුකේ කෙලවර. මොන සැලසුමක් ගැහුවත් කඩන්න වැටෙනවා. කඩ වැරිච්චාම දුකයි. මේක බාරගත්ත දවසේ හොඳටම gediya පිටින් ගන්න පුළුවන් දෙයක්. අපි මෙච්චරම නිවන ලාභයිද කියලා හිතනවා. අවසරයි සයින්නාස සම්මස්තකතා ඥාන සම්මාදිට්ඨිය පිළිබඳව බොහෝ දැන් මොහොතකට පෙර දේශනා කළා. එතනදී ඒ සම්මාදිට්ඨියට අනුග්‍රහය දක්වන්නේ. කොහොමද? උගට ලෝකපාලක ධර්මතාවයන් පාලනය කරන වගත් හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙන වගත් නරක දෙයක් කළොත් අයහපත් ප්‍රතිඵල ලැබෙන වගත් වහන්සේ දේශනා කළා. ඒ පිළිබඳව තව ටිකක් විස්තර කරන්නේ නම් ඉතාමත්ම බහුසුතුයි. කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය දරගන්න ඕනේ කම්ම සම්මෝහයත් එක්ක ගලපන්න. කම්ම සම්මෝහය කියලා කියන්නේ කළ දේ හොඳක් නැත නරකක් නැත ණය වෙලා හරි ගමන්නේ සැප විඳපන් ගෙවන්න වෙන්නේ උඹට නෙමෙයි. ශ්‍රීනම් කත්තා වෘතම් පීවේත්. ණය වෙලා හරි ගිතෙල් බීපන් ප්‍රශ්නයක් නැහැ. ගෙවන්නේ උඹ නෙමෙයිනේ. මේ සැරේත් මේ ආත්ම කොච්චර පව කරුවක් කමන්නේ ලබන ආත්මයක් නැහැ. ඉතින් මොකද්ද ඇති වැඩේ කියලා ඒකට කියන කම්ම සම්මෝහය කියලා. කම්ම සම්මෝහයෙන් තමයි මුළු ලෝකේ ඉන්න 95%ක් මිනිස්සු ඇහිලා තියෙන්නේ. ඒ තාම සුළු පිටසක් කම්මසගත ඥාන සම්මාදිතය තියෙනවා නෑ ඔක උඹ කරපු දෙයම තමයි කරගලා ඉන්නේ කියලා. ඉතින් ඒක හොඳ කෙරුවොත් හොඳ හම්බ වෙනවා. නරක කිරුවොත් නරක හම්බ වෙන නිසා මනස සදාචාරත්වම වගකීමකට යනවා වග වෙනවා මේ කරන කියන දේ තමයි හෙට මා කරා ඉන්නේ සීල විසුද්ධියත් එක්ක තියෙන සම්බන්ධතාවය එතකොට මේ මිනිස්යාට අන්තිමයේ සැපසැලසීමෙන් විතරයි ඒ කියන්නේ තව කෙනෙකුට මරන්න සත්‍යක් මරනවා වෙනුවට අබ්බේ දාණය හොරකම් කරනවා වෙනුවට දානේ කාමීත්‍යචාරයේ වෙනුවට කාම ආචාර පැවැත්වුවොත් ඒ මනුස්සයා නරක දෙයක් කෙරුවා වෙන්නේ නැහැ. ඒකෝට තමයි සැපක් වෙනවා. එහෙම නැතුව සතුන් මරමින් හොරකම් කරමින් කාමීත්‍යචාර කෙනෙක් බොරු කෙරුවොත් වර්තමානයේ සැපයි නමුත් අනාගතයේ දුක් විඳින්න වෙනවා. මොකද ඒක අනුන්ට පිළීමක් ඇති කරන නිසා. නිසා එතෙන්දී කුසලයේ නිර්වචනය කරන්නේ Tamanටත් අනුන්ටත් දැනටත් මත්තක. කරදර වෙනදී අකුසලෙයි. තමන්ට දැනුණත් දැනටත් මත්තර තකුසල කරදර නොවෙනදී කුසලී. එතකොට අර මනස දැන් කුසල් කරන්න ඕන නම් අනුන් සාක්ෂි වෙන්න ඕනේ මන්ද මම යාට කරදරකාරයෙක් නෙමෙයි කියලා. ඒ වගේ අපි දෙන්නම සාක්ෂි වෙන්න ඕනේ දැන් සැප විඳලා මන අනාගතයට දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා. ඒකට කුසල් කියනවා. ඉතින් ඒ කුසල් පිළිබඳව සංවේදීභාවය වැඩි වෙන්නේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය තියෙන එක විතරයි. කම්ම සම්මෝහය තියෙන කෙනාට ඒක ඔලොමොට්ටලා ඒක තේරෙන්නේ නැහැ. ඉතින් යාට මේ හොඳ කරනවා කියන එක තේරුමක් ඉන්නේ. ඉතින් සර්වඥාන්සේම තඳහන් කළ තියෙනවා ලෝකේ බහුතරය හැමදාම කම්ම සම්මෝහයේ ඉන්නේ. මුළු ලෝකේ කවදාකවත් කම්මසගතා ඥාන සම්මාදීට්ඨියටවත් එන්නේ නැහැ. ඒකේ අපි සුළු පිරිසක් සතුට වෙන්නේ අපි කොච්චර සංසාරේ කම්ම සම්මෝහයේ ඉඳලා අඩු ගන්න මේ කම්මසගතා ඥාන සම්මාදීට්ඨියටත් ආවේ. අපිට හිතන්න බෑ මේක පුංචි දෙයක් කරලා. අපිට හිතන්න තියෙන ලෝකෙ මෙච්චර සෙනඟක් මහා ධන සම්භාර සහිත දනෝ සහිත බල රාජ්‍ය සහිත තාම කම්ම සම්මෝහය ගත කරන්නේ. එමෙතර තේරෙන්නේ ගෝගඩියක්ද කවන්නේ කුක්ලගේ බෙල්ලද කපන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපිට මේ සංවේදී භාවයේ තියෙන කෙන සතුට වෙනවා. මේ සංවේදී භාවයේ වැඩියට අල්ලගත්තොත් දුක් වෙනවා. අනේ මං කරපු අකුසල කර්ම අනේ මට අර දුක වෙයි මේ දුකේ. මේ බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරන්නේ එහෙම සාප කරගන්න නෙවෙයි. මත්තට එහෙම දුක් නොවන තැනකට යන්න. ඉතින් අපේ බෞද්ධයා ඒ කම්මසගතා ඥාන සම්මාදිටියත් අරගෙන කරපු අකුසල් ගැන පශ්චාත්තාප වෙවි. අල්ලපු ගෙදර මිනිසුත් පව් කරනවා කියලා පශ්චාත්තාප වෙවි. අනේ මේ විඳවන විඳවිල්ල හැටියට බලනකොට මට හිතෙනවා බුදුහාමුදුරුවෝ බාගෙට hina වෙලා බලන් ඉන්න ඕනෝක දිහා කියලා. මෙහෙමත් තකතිරු જાතියක් මෙච්චර ලස්සන ධර්මයේ දීලා තෙද්දි ඒකත් පීයෙන් අනගන්නවා වගේ දුක් වෙනස තියාගන්න. කම්මසගතා ඥාන සම්මාදියේ හිතන්න ඕනේ අපි මේ කම්ම කම්මසගතා ඥාන සම්මාදියේ තියෙන සුළු පිළිසට අපි එකතු වුණා කියන එක විශේෂ මෙසේ චන සම්පත්තියක් නෙමෙයි. මේ හම්බ වෙච්ච වෙලාවේදී ඒක නැති ගැන කතා කර කර ඉන්න එපා. සමත සම්මාදියට නැගපන්. සමතෙන් විපස්සනා සම්මාදියට නැගපන්. ඒකෙන් මාර්ග සම්මාදියට ඵල සම්මාදියට ඵලයන් ඔය පැත්ත බල බල හිටියොත් හොඳක් නැහැ. ඒගොල්ලන්ට ආදර්ශයක් වෙන විදිහට කඩාගෙන ඵලයක්. එතකොට අර මේ ලූමිස් කන මොලයක් තියෙනවා නම් උකුණු ඔළුව තරංගවත් මොලයක් තියෙනවා නම් මේ පාර දිගේ පිටිපස්ස හැද බලවල එමිසුන්ගේ නඩු විසඳන්න පටන් අරගත්තොත් අර ගමරාල දිවි ලෝක යන්න ගිහිල්ලා කුරුණියේ සයිස් එක කිව්වේ මේ එතකොට ඔක්කොමත් එක හේනේ තමයි ඒ නිසා මේ ගමන තනියෙන් ගමරාල පළවෙනි දවසේ තනියෙන් ගිහින් දිවි ලෝකෙත් ගිහිල්ලා ආවා පහුවෙන්ද නිකමට වයිෆ්ට කිව්වා එච්චරයි ඒ ඇති. ඒ වයි අල්ලපු ගෙදර එක්ක නරකව අල්ලපු ගෙදර නයාගේ මහත්තයාට කිව්වා අන්තිමට බලනකොට ගමරාල යනකොට මුළු ගමම එල්ලිලා නිකන් ඉන්න බැරුවට හුවා අනේ ගමරාල මේ සෑහෙන රත්තරන් හරි මේ දින ඔව් හරියට කොට ගහනවා. ඒ මනින කුරුණිය සයිස් එක කියද මෙන්න මෙච්චරයි ඒ. ඒ නිසා මේ ගමන තනියම. දෙන්නේ තුනේ කරට දාගෙන ගියොත් අපායේ. ඒක කතා දෙකක් නෙමෙයි. මේ ළඟදී අර හොඳ ආම්දු කෙනෙක් අර පත්‍රයක ලියලා තිබුණා පීනනකොට කරටක් දාගෙන පීනන්න බෑ කියලා. කවදාකවත් දෙවන්නේගේ සහයෝගය ගන්නත් බෑ දෙන්නේ කොට ගන්නත් බෑ පීනකොට ෆුල් ෆයිට් එක දීලා තමන්ගේ සම්පූර්ණ ශක්තිය යෙදුවත් මැරෙන්න ඉඩ තියෙනවා පීනකොට තනියෙන් පීන බෑ ඒ වගේ තමයි මේ සංසාර ගමන ඉහළට පීනන්න තියෙන්නේ දෙවන්නේගේ සහයෝගයක් හෝ දෙවන්නේකට උදව් කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒක විශාල වැරදි අදහසක් කරන්න බැරි දෙයක් ඒක ආත්මార్థකාමෙත් නෙවෙයි අපේ තියෙන ශක්ති ටික 100ට 100ක් දෙවුවත් බොහොම අමාරු රාජකාරියක ඉඳලා ඉන්නේ. නිසා තමන්ගේ දේ පාරගෙන අනුන්ට කරදරයක් නොවන අනුන්ගේ ආශිර්වාදයක් ලබාගෙන යන ගමන මං හිතන්නේ නිවන වගේ කියලා. නිවන නොවුනට නිවන වගේ. ඒම ලොකු ආදර්ශයක් වෙනවා මේ කම්මසගතා ඥාන සම්මාදිතේ නැති මිනිහට උනත් ආදර්ශයක් කරන වෙන ජොලියේ ඉන්නවනේ. කිසි කෙනෙකුට කරදරයක් වුණ නැහැ. කිසි කෙනෙකුගේ ශාපයක් ලබන්නේත් නැහැ. ඒක ලේසි නෑ. ඒක මෙලෝ වශයෙන් හම්බෙන ලොකු ආශීර්වාදයක් ඒ කර්මේ සහ කර්මඵලය අදහන අයට. දැයි අපි මම හිතනවා වෙන ප්‍රශ්න තියෙනවද දන්නේ. මේ ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් සාකච්ඡාව නැවත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි නැවත හතරට රැස් වෙනවා ධර්ම දේශනාව සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි